තස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං භික්ඛවේ භික්ඛු බෞසුතෝ හෝති සුත දරෝ සුත sanniciyo ධම්මේ ආදි කල්යාණෝ මංචේ කල්යාණෝ පරියෝසాన කල්යාණෝ සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං භ්‍රමචරියං අභිවදති කෞරණීය සිල්මෑණියෝතුම් ප්‍රදාන සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ අපේ මේ භාවනා වැඩ පිළිවෙල පටන් ගැනීම සමගම දවසකට ධර්ම දේශනාවක් සඳහා කාලය වෙන් කරගෙන තිබුණා ඊ අපි ඒක ධර්ම දේශනාව පටන් ගන්න වෙලාවේදී එකඟතාවකට ආවා මේ ධර්ම දේශනා හැමදාම ධර්ම දේශනා මාලාවකට ගොනු වෙන විදිහට එක සූත්‍රයක් මුල් කරගෙන දිගින් දිගට දිගින් දිගට ධර්ම දේශනාව පවත්වන ආකාරය. ඉතින් මේ ධර්ම දේශනා මාලාව සඳහා සූත්‍රය ප්‍රධාන සූත්‍රය වශයෙන් ඉදිරින් තියාගත්තේ නාථකරණ ධර්ම සූත්‍රය කියලා ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතේ සඳහන් වෙන සූත්‍රයක්. ඒකෙන් අදහස් කරන්නේ මේ නාටකන ධර්මයේ නැත්නම් නාටකන සූත්‍රයේ මූලික වශයෙන් පෘථග්ජන නැත්නම් කෙලෙස් බරිත සාමාන්‍ය සත්වයා පුදුමාකාර අනාථ ස්වරූපයකයි ගත කරන්නේ අසරණ ස්වරූපයකයි ගත කරන්නේ ඒ වෙනුවට සරුවචන් ආංශේ මහා කරුණාවේ මහා ප්‍රඥාවේ ඒ අනාථ බව නැති කරලා සනාත බවක් ඇති කරන්න. අසරණ බව නැති කරලා සසරණ බවක් ඇති කරන්නට යෝජනාවක් ගේනවා. ඒ යෝජනාවේදී සඳහන් කරනවා මේ යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් මේ කෙලස් බහිත කම නිසා ඇතිවෙනා වූ අනාථ තත්වයෙන් ගැලවිලා සනාත භාවයක් ඇතිකරනට සර්වචනාසිකේ සර්වඥතා ඥාණයට කරුණු 10ක් ඉස්මතු වෙලා පේනවා අන්නේ කරුණු 10 ගැන සලකා බලගොත් ඒ අනුව කටයුතු කළොත් Tamanට අනාථ තත්වයෙන් මිදෙන්න පුළුවන් නැත්නම් සනාථ තත්වයකටපත් වෙන්න පුළුවන්. ඉතින් සර්වඥයන් සඳහන් කරනවා සනාතෝ භික්ඛවේ විහෙරත මා අනාතෝ කිය. මහණෙනි සනාතව ජීවත් වෙන්න අනාථ වෙන්න එපා. අනාතෝ භික්ඛවේ දුක්ඛං විහෙරති කියලා කියනවා. ඒ අනාථව ගත කරන කෙනා දුකෙන් ගත කරන්නේ. සනාත භාවයේ පිණිස මේ සරුවචනාංශයේ දේශනා කරන ධර්මයේ අනුව කල්පනා කරලා ගැළපෙනවා නම් ක්‍රියාවත් කිරීමෙන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් සනාත භාවයට එන්න පුළුවන් කියන එකයි සූත්‍රයේ මුල් හඳුන්වා දීමේදී මතක් කරන්නේ. අපි ඊයේ දවස ගත කළේ ඒ විදිහට සර්වඥාන්සේ ඉදිරිපත් කරන මේ සනාත ධර්ම නැත්නම් නාත කරන ධර්ම වලින් පළවෙනි ධර්මයේ වශයෙන් යම් කිසි කෙනෙක් සිල්වන්ත වීම සම්බන්ධ වෙන විදිහකට කියනවා නම් මේ කාමභෝගී මිනිස්යා හෝ අනිකුත් සතුන් ලෝකේ ජීවත් වෙන බොහෝ සතුන් කිසිම විදියක සීලාචාරකමක් සීලයක් හික්මීමක් තමා කෙරේ පවර ගන්නට කැමති නැහැ. ඒත් කැමති ඒ එනේන අදහස අනුව ක්‍රියාත්මක කරන්න ඒක හිතනවා නිදහසක් කියලා. නමුත් සර්වඥයන්ස දන්නවා මේ වැඩේ නිසා යැත්තෝ Tamanටත් අනුන්ටත් දුක් ඇති වෙන වැඩ කරන අතර වර්තමානයේටත් අනාගතයටත් දුක් කෙන දෙන ජීවන රටාවල් ගත කරලා දුකෙන් දුකටපත් වෙනවා. ඒ වෙනුවට සද්ධාවන්ත භගවත්යන්සේ කියන්නේ අදහන්න කැමැති ඇත්තන්ට සතුටෙන් සඳහන් කරනවා සීලවන්ත වෙන්නයි කියලා. ඒ සීලවන්ත වීමෙන් Tamanට අනුන්ට වෙන දුක් අඩු වෙනවා. වර්තමානයේට අනාගතයට වෙන අහේනි නරක වැඩ අඩුවීම නිසා ඒ පුද්ගලයා ටිකෙන් ටික ටිකෙන් ටික සුඛිත මුදිත භාවයටපත් වෙනවා නාටකරන තත්වයකටපත් වෙනවා කියන. ඒ දෙවෙනි කාරණාව තමයි අපි අද මතක් කරගත්තේ මේ සූත්‍රයේ එන බෞසුතෝ හෝති සුතදරෝ සුතසන්නිචීව කියලා. තමන් අනාථ තත්වයටපත් කරන්නේ බෞසුත භාව නැති වුනොත් බොහෝ අසු විරූතෙන් නැති වුනොත් ඒ පුද්ගලයා අනාථයි. බොහෝ අසු විරූපයන් ඇති භෞසුත භාවයේ ඇති වෙනවා නම් ඒ පුදුරට ඒක නාත කරන ධර්මයක් වාටපත් වෙනවා කියන්නේ. ඉතින් අපි බෞද්ධෙක් වෙනකොටත් මොනම ආගමක් කරනකොටත් ඒ ආගම ධර්මයේ කියන ඒ කාරණා කාරණා තේරුම් ගැනීමෙන් තමයි ඒ ආගම පිළිබඳ සුතමය ඥානය ඇති කරගන්නේ. ඊට පස්සේ තමයි ඒ පුද්ගලයාට ඒ මතින් චින්තාමය ඥාන පහල කරගෙන දිගට බණ භාවනා කිරීමෙන් භාවනාමය ඥාන පහල කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ඕනෙම ආගමක ඉදිරිපත් කරන ප්‍රතිපදාව වෙනවා. හැම ආගමකම සම්මත එහෙම නැත්නම් ගෞරවණීය පොත්පත්යක් තියෙනවා. ඒ පොත තමයි සුතේ වශයෙන් තියාගෙන ඉන්නේ. අසු විරුතයන් ඇතිවීම සඳහා ඒ පොත නිතර පරිශීලනය කරනවා. අපි ඒ සඳහා බෞද්ධ පොත්වල මේ ත්‍රිපිටකය තමයි ගන්නේ. ඉතින් ඒ සඳහා ඇති ඇහුම්කන් දීමෙන් ලබන ඥාණයට අපි කියනවා සුතමේ ඥාණය, මූලධර්මමේ ඥාණය. මේක තමයි ඕනම කෙනෙක්ගේ දැනුමේ මුල. නමුත් මේක අගනෙවි. මේ සුතමේ ගස්සේ ගත්ත දැනුම ඊගාවට චින්තා මේ වශයෙන් කල්පනා කරලා ඒකට තව අන්වය ඥාන කියනමත් පදහම් කරනවා ඊට පස්සේ තමයි මේ පුද්ගලයෙක් ඒක ක්‍රියාවත් කරලා මම මේක කරලා බලන්න ඕනෑ කියන භාවනාවට නැගින්නේ මේ தത്വෙට ඇතිකරන්න මූලික අවශ්‍ය කරන දෙයක් තමයි මේ සුතමේ ඥානෙ. ඒ සුතමේ ඥානෙට අපි කලිමුත් කිව්වා වගේ මූල ධර්ම දැනුම කියලා තමයි කියන්නේ. ඉතින් මේ මූල ධර්ම දැනුම නැතුව කිසිම කෙනෙකුට අර කියන චින්තාමේ ඥානයකට හෝ ඉහළ ඥානයකට යන්න බැරි නිසා ඒ පුද්ගලයාට සුතමේ ඥානය නාට කරන ධර්මයක් වාටපත් වෙනවා. අටුවා විවරණය පොඩ්ඩක් සලකා බැලුවොත් ඒකේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙකුට සුතමේ ඥාන අඩු නම් ඒ පුද්ගලයා ඕන කෙනෙක් කියන ඕනම බොරු ධර්මයක් පිළිගන්න පෙළඹෙනවා. ඒ පුද්ගලයාට දන්නේ නැහැ කෝකද ඇත්ත කෝකද නැත්ත කියලා. ඉතින් එවැනි සත්‍යකින් වෙන් වෙලා බොහෝ අසුවිරු තැන් ඇති කෙනා හැම කෙනාම කියන දේ අහන්න යන්නේ නැතුව ඒ දේවල් වලින් වඩා ප්‍රායෝගික දේ වඩා ඥානවන්ත දේ තෝරා ගැනීම තුළින් මේ සීමිත ජීවිතයේ සීමිත අපි ළඟ තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්නට ඒ සුත්තමේ ඥානෙ හේතු වෙනවා. ඒක නිසා සරුවචන් වහන්සේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ දෙකම කුසල් විදියට සඳහන් කරලා තියෙනවා. එයින් යම් කෙනෙක් ධර්මයේ දේශනාවට ඇහුම්කන් දෙනවා නම් අසුතං සුතාත් සුනාති සුතං පරියෝදපේති දිට්ඨින් උජ්ජු කරෝති චිත්ත මනස්ස පසීදති කියලා ආනිසංස්පකයක් දේශනා කරලා තියෙනවා. අපි බණ අහනකොට නාහපු දේවල් අපිට අහන්න හම්බ වෙනවා. ඒ වගේම සුතං පරියෝදපේති කලින් අතනින් මෙතෙන් අහපු දේවල් නැවත නැවත ඇහිම නිසා උපමට්ටම් වීමක් වෙනවා. කංකං විතරති. එතකොට අපි ළඟ හිතේ තියෙන යම් යම් සැක සංකා කියනවා. මේක මෙහෙම කියනකොට අරකින් කොහොමද ඕක විසඳෙන්නේ? මේ තර්කයේ අතෙන්ට කොහොමද ගැලපෙන්නේ කියලා හිතේ යම් යම් ඒ සැක සංකා කියනවනම් නිතරම බණ අහනකොට ඒ සැක සංකා දුරු වෙන ගතියක් තියෙනවා. තිට්ඨින් උච්ච කරෝති. මේ සරුවත් අනංශේ මේ මේ මෙච්චර 84000ක් ධර්මස්කන්ධය දේශනා කරලා අපි මේ කොහාටද ගෙනියන්න හදාන්නේ? මොකද්ද මේකේ අන්තිමට තියෙන දෘෂ්ටි කියන එක එක බණකින් තේරෙන්නේ ගොඩාක් බණ ඇහිල්ලමින් තමයි අපිට තේරෙන්නේ මේ ගමන කොහාටද යන්නේ කියලා. ඒ ඔක්කොම තියෙද්දී බණ අහනකොට හිත මේ ප්‍රසාදයටපත් කරන ගතියකුත් තියෙනවා. ඒක නිසා අපේ මුළු බුද්ධ ශාසනයම පවතින්නේ දේශක ශ්‍රාවක සම්බන්ධතාවයකින්. දේශකයන් වහන්සේ වෙන්නේ මුල්ම දේශකයන් වහන්සේ වෙන්නේ සරුවචන් වහන්සේ. උන්වහන්සේ සොයම්බෝ ඥාණයෙන් මේක අවබෝධ කරගත්තා. ඊගාවට අහන ඔක්කොම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිවණක් පිරිසම ශ්‍රාවක මට්ටමටයි වැටේ. ඒ ශ්‍රාවකයෝ තම තමන්ට තේරෙන මට්ටමට අනිකත් අන්න කියලා දෙනවා. ආනේ විදිහට තමයි මේ ශාසනය දැන් මේ යන අවුරුදු 2551යි මාස 11ක් ගත වෙලා තියෙනවා. ওই දිගටම ආවේ මෙන්න මේ දේශක ශ්‍රාවක සම්බන්ධතාවය. ඉතින් මේකෙදි ටිකක් දාර්ශනික පැත්තෙන් කල්පනා කරලා බලුවොත් සරුවච්චන් ආංශිකේ ධර්මයේ තියෙන මෙහෙම ලකුණක්. උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා සරුවච්චන් ආංශේ ලෝකයාට දෙන්න බලාපොරොත්තු වෙන මේ සම්මිය දෘෂ්ටිය. සමහර වෙලාවල් වලට ඔබ යෝනිසමනසිකාරය කියලා සඳහන් කරනවා. සම්මිය දෘෂ්ටිය හෝ යෝනිසමනසිකාරය කවම කවදාකවත් ශ්‍රාවකේකට ඉබේ පහළ වෙන්නේ නැහැ කියන්නේ. කවදාකවත් හිතලා ගන්න බෑ. පරතෝච ගෝසෝ අජත්ත යෝනිසෝ මනස්කාරෝ කියන ධර්ම දෙක එකතු වුණාට පස්සේ තමයි සම්මිය දෘෂ්ටිය පහළ වෙන්නේ. පරතෝ ഘോഷය කියලා කියන්නේ අනිවාර්යයෙන්ම කායින් හරි අහුම්කම් දෙන්න ඕන. අපි කොච්චර අපේ අභිවෘද්ධිය කැමති වුණත් අපි කොච්චර අපේ අත්කුසලයක් එහෙම නැත්නම් ස්වార్థයක් කැමති වුණත් પરමාර්ථ වූ ඒ ස්වార్థයේ අත් කුසලයේ කවමදාකවත් හිතලා ගන්න බෑ. අනිවාර්යයෙන් මෙතෙන්ද ගිය කෙනෙක්ගේ අහුම්කන් දීමක් අවශ්‍යයි කියලා. ඉතින් ඒක නිසා අපිට පරතෝකෝෂ අවශ්‍යයි. කවුරු හරි කියන දෙයක් ඇසීම අවශ්‍යමයි. ඉතින් මේක මේ කිසිම විද්‍යාවක හෝ කිසිම වෙන ආගමක දර්ශනයක තාම බොරු කරලා නැහැ. එහෙම බලනකොට ඉස්සෙල්ලාම මේ බුද්ධ කල්පයේ ඉස්සෙල්ලාම එවැනි අනුන්ගෙන් අහන්න නැතුව සොයම්බුව තමා වශයෙන් සත්‍ය මාර්ගය හොයාගත්තේ පළවෙනිම කෙනා තමයි සරුවචන් වහන්සේ. උන්වහන්සේ නිසා යුග පෙරලියක් ඇති කරා. ඒ යුගයේ තමයි මෙතුආකල් මිනිස්සු මිනිසෙන්ට නායකත්වයක් දෙන්න පුළුවන් ශාස්ත්‍රීයත්වයක් ඇති කරලා ධර්මයක් ඇති කරලා සංඝ පිටසක් ඇති කරා උන්වහන්සේට ඉස්සෙල්ලාම ඒ සම්‍යක් දෘෂ්ටිය පිළිබඳව පරතෝഘോഷෙන් තොරව එනත වෙන කෙනෙකුගේ අහුම්කන් දී වෙන කෙනෙකුට අහුම්කන් දීමකින් තොරව ඉස්සෙල්ලාම පහළ වුණා. ඒත් එක්කම උන්වහන්සේ දැනගත්තා මේක මීට පස්සේ මේ බුද්ධ කල්පය ඇතුළත කාටවත් වෙන්නේ වෙන්නේ දැන් උන්වහන්සේ අවබෝධ කරගත්ත දෙයට අහුම්කන් දුන්න අයට විතරයි කියලා. ඒක නිසා ඒ අනුව යන ඇත්තන තමයි අපි අපේ ශ්‍රාවකයෝ කියලා කියනවා විනීය ජනතාව කියලා කියනවා දේශනා කරපු දේ අහගෙන වැඩ කටයුතු කරන්න එහෙම නොකළොත් සාමාන්‍ය මෙහෙම ප්‍රකාශයක් කරත හැකි අපි යමක් කල්පනා කරලා කරනවා නම් බුද්ධ දේශනාවෙන් පිටත අනිවාර්යයෙන් මේක අපිට අහේනි කරයි අපිට නාස්ති කරයි ඒක දුක පිණිස පීඩනවා ඒක අනිත්‍ය පිණිස පීඩන ඒ නිසා අපි හිතලා අපිට මනාපයි කියලා අපිට රුචි කියලා අපේ තර්කයට ගැළපෙනවයි කියලා අපි මේක දෘෂ්ටික බහගෙන ඉන්නවයි කියලා බුද්ධ දේශනාන් පිට මෙහෙම මෙහෙම කියලා තියෙන කියලා මොන විචිත්‍ර ක්‍රමයකට ඇහුවත් අනිවාර්යයෙන්ම Tamange අනර්ථය පිණිස දුක පිණිස පිටවෙනවා මේක පිළිබඳව කෙටි වෙන විදියකින් විස්තර කළොත් මම මේ වෙන ආගමක් සම්බන්ධ කරන්ට මේ කතා කරාට වෙන ආගමකට කොනහන අදහසින් කතා කරනවා මේ මා කාරණා මත කරන්නේ මම මේ මතක් කරන්නේ අපේ ਸਰුවඥ දේශනාව ඊශ්වර නිර්මාණවාදයක් නෙවෙයි දෙවියන් වහන්සේ මැව්වයි කියන අදහසක් නෙවෙයි මේක තියෙන්නේ උන්වහන්සේ කිව්වේ හේතුඵල ධර්මතාවයක් මේක යන්නේ කියලා ਸਰුවඥ ආගමෙන් පිට සෑම ආගමකම තියෙන්නේ ඊශ්වර නිර්මාණවාදයක් නැත්නම් සතරබලධාරී දෙවියන් වහන්සේගේ මැවුම් කියන අදහසක් ඒ මැවුම අදහස නිසා අද අපි ඒ ඒ ආගම් වල හැටියට බලනකොට අපි ළඟ තියෙන්නේ ඒ දෙවියන් වහන්සේගේ මන අපේ. අපිට හොඳක් වෙනවනම් ඒක දෙවියන් වහන්සේගේ මන අපේ. අමන නරකක් වෙනවනම් ඒක දෙවියන් වහන්සේගේ මන අපේ. අපිට ලෙඩක් වෙනවනම් අහිණියක් වෙනවනම් ඒක දෙවියන් වහන්සේගේ මන අපේ. ඒක නිසා අපිට ප්‍රයත්න කරලා එහෙම නැත්නම් ශිල්ප මගින් අපිට ගොඩේන්න බෑ. අපිට කරන්න තියෙන එකම දෙයයි දිව්‍යන් වහන්සේ සතුටු කරන එක විතරයි. දෙවෙනාදට යාඥා කරන බලපොලි දෙන එක විතරයි කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට යන අතරමැද විශේෂයෙන්ම කතෝලික ආගමේ ඔය ඇක්වයිනාස් කියන අපේ ඒ කතෝලික ආගම පිළිගන්න ඒ සාන්තුරය. දුවර කල්පනා කරලා 100ට 100ක්ම දෙවියන් වහන්සේගේ විනිශ්චයට දෙන්නේ නැත්නම් අපට කියලා අපිට ස්වార్థයක් අපට කියලා අපේ අත්කුසලයක් තමන්ගේ හිතසුව පිණිස යමක් කළ හැකිද කියන ප්‍රශ්නේ උන්ටම ඒ කතෝලික ආගම තුළ තර්ක කරලා තියෙනවා. තර්ක කරලා එයා ප්‍රකාශ කරා මම දිව්‍යන් ආශ්‍රයට විරුද්ධ වෙනවා නෙවෙයි. නමුත් මට පුළුවන් මෙහෙම කියන්න අපිටත් පුළුවන් අපේ දෛවය වෙනස් කරගන්න. යම් ප්‍රමාණයකට දෙවියන් ආශ්‍රයෙන් ඉඳ තියලා තියෙනවා මේක දෙවියන්ගේ කරුණාවේ මෛත්‍රී කියලා තියෙනවා කියන එක ඉස්සෙල්ලාම ඒ කතෝලික සභාව අලුත් අදාසක් විදිහට ඉදිරිපත් කරලා තියෙනවා කියලා මම පොත්වල කියවලා තියෙනවා. මේ නිසා මෙතුමා කතෝලික සභාවේ අධ්‍යාපන ක්‍රම ඉගෙනුවා. මිනිස්සුන්ට උගන්වලා එයාට තමන්ගේ දෛවය වෙනස් කරගන්න පුළුවන්. එයාට තමන්ගේ ස්වార్థය සලකා ගන්න පුළුවන් කියන එක උගන්වන්න පටන් ගත්තා. ඊට පස්සේ කතෝලික සභාව පොදුවේ පිළිගත්තා ඒ විල් කියන එක. තමන්ගේ ස්වార్థය ස්වච්ඡන්දයක් තියෙනවා කියලා. ඊට පස්සේ මේක ලොකු විප්ලවීය අදහසක් වුණා මේ නව තාක්ෂණයට. අපි ඉගෙනගෙන අපේ තියෙන මේ ස්වච්ඡන්දය අපේ තියෙන මේ අපිට ඕන දේ කරන්න පුළුවන් ගතිය කරගත්තොත් මානවයාට ප්‍රගතිශීලී වෙන්න පුළුවන් අභිවෘද්ධියක් ලබන්න පුළුවන් කියන එක බොහොම ජයට ගියා. ඉතින් බටහිරට මේක ලොකු කලෙලියක් වුණා. ඉස්සර උනේ අපි දෙවියන් වහන්සේගේ තීන්දුව කියන්නේ. දැන් බලනකොට මොකද්ද හැකියාවක් තියෙනවා අපට අපිට අපේ ධෛර්යය වෙනස් කරගන්න පුළුවන් කියලා. බටහිර අධ්‍යාපනයේ මේක ලොකු වෙනසක් වුණා. එහෙම ගියාට පස්සේ අන්තියක් නැවට පස්සේ හිතුවා දැන් මිනිස්සු එන්නේ එන්නේ සීලාචාර වෙයි දෙමෝපියන්ට සලකයි කියලා. ඉතින් අපි දැන් ඉන්නේ ඇත්තටම ඊට අවුරුදු 100 ගානකට පස්සේ ওই අධ්‍යාපනයෙන් එහෙම දෙයක් කරලා නැහැ. කෙසේ නමුත් මේ Tamanට Tamanගේ ස්වච්ඡන්දයක් තියෙනවා කියන කතාව නැත්තම් Tamanට Tamanගේ හොයාගෙන යන්න පුළුවන් කියන කතාව බටහිරට මේ පොදුවේ පිළිගත්ත කතාව බුද්ධ ධර්ම පිළිබඳව ඉස්සෙල්ලාම කෙටියෙන් හෝ පොත් කියවපු ජර්මන් ජාතික දාර්ශනිකයෙක් හිටියා ෂෝෆන්හවර්. එයා මේක සාකච්ඡා කරලා මතක් කරා. ඇත්ත වශයෙන්ම කියනවා නම් කතෝලික සභාවට අභියෝගශීලී විදියට කියන මේ ස්වච්ඡන්දය ඇත්තක් කියලා. අපිට යමක් කළ හැකි. අපිට තියෙනවා අපිට අපේ ජීවිතයේ දෛවය වෙනස් කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. හැබැයි කට ඇරලා කියන්න තියෙන්නේ ඒ හැම හැකියාවකින්ම අපි කරගෙන තියෙන අපිට අහේනියක් කියලා. අපි කල්පනා කළා යමක් කරා නම් ඒකෙන් අපි විනාශයටමයි පත් වෙලා තියෙන්නේ. මිනිස්සයා ළඟ තියෙනවා නම් Tamanට ස්වච්ඡන්ද භාවය කියලා. එහෙම නැත්නම් මම මේ දේ කරනවා මම මේ දේට යන්න පුළුවන් කියලා හැකියාව එක හැම විටම ඔලොමලයි ඒකේ පුද්ගලයා නාස්ති කරනවාමයි. මේක අපේ බුද්ධ ධර්මයේ කියන කේසා කියන්න පුළුවන් සබ්බේ සංඛාරා අනිච්චා. සබ්බේ සංඛාරා දුක්ඛා. සංඛාර කියලා කියන්නේ චේතන. අපි මොන්නම වැඩක් කර චේතනාවකින් කරා නම් ඒක අපිට අහේනිය පිණිස පිටනවා. දුක පිණිස පිටනවා. නමුත් අපිට මේ අපේ චේතනාවක් තියෙද්දී ලෝකේ කර්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, උතු නියාම ආදී නියාම ධර්මයක් තියෙද්දී අපිට මේ ඒකාන්තයෙන්ම වත්තේට සංසාරයට බඳින මේ ගමනින් ගැලවෙන්න නම් අනිවාර්යයෙන්ම අවබෝධ කරපු කෙනෙක්ගේ සුතේ අවශ්‍යයි. අනික ඔය කෙනෙක්ගේ කියන දේ අහලා අපේ චේතනාව හෝ අමමුත්ත කියලා දේවල් වලට විරුද්ධව අපිට සරණක් යත් කරන්න වෙනවා. ඉන්සා බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේ ඉතාම පැහැදිලිවම තේරුම් අරගෙන එයින් අපේ දෘෂ්ටි හදා ගන්න නැතුව අපි කොච්චර තටමැව්වා කොච්චර කොච්චර භාවනා කරත් කොච්චර පිං කරත් කවදාකවත් ගැලවෙමක් නැහැ. ඒක නිසා සුතය එනිකන්නේ පරතෝ ഘോഷය ආબોධ කරව කෙනකින් අහන එක අපේ මේ හීනමානයට හේතු වෙන දෙයක් නෙමෙයි අත්‍යවශ්‍ය කාරණාවක් කියලා තේරුම් ගන්න. එහෙම නැතුව අපි කොච්චර දේවල් මේ ලෝක සායි ලෝක දැනුම ශිල්ප තාක්ෂණය මේ සෑම දෙයකින්ම කරන්නේ චිත්ත දූෂණය සහ පරිසර දූෂණය විතරයි. නමුත් ਸਰවඥාන්සේ කිසිම දෙයකට අහු වෙන්නේ නැති වෙන විදිහට එවැනි පරිසරයක පවා නොනැසෙන විදිහට මේ නෛර්යානික වූ ශ්‍රී සද්ධර්මයක් දේශනා කළා කියලා. මේ නෛර්යානික ශ්‍රී සද්ධර්මය එච්චරම ජනප්‍රිය දෙයක් නෙවෙයි. ඒ මොකද ඒක මිනිස්සුන්ට අවශ්‍ය කරන මේ කාම සම්පatti ලබා දෙන දෙයක්වත් මිනිස්සුන්ට අවශ්‍ය කරන තාන්නමාන ලබා දෙන දෙයක්වත් වෙන නිසා. නමුත් සුතය දිනු කරගෙන යනකොට යනකොට අපිට තේරෙනවා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගත්තොත් ගඟ දිග පහළට පීනන එක නෙවෙයි ගඟ දිග ඉහළට පීනන්නට ක්‍රමවේදයක් උන්වහන්සේ කියලා දෙනවා. මේ ක්‍රමවේදය කවදාකවත් හිතලා ගන්න බෑ. නිසා සුතය භාවනා කරන කෙනාට අත්‍යවශ්‍යයි. සර්වචනාංශගේ අනුග්‍රහිත සූත්‍රයේ උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා පංචෛ භික්ඛවේ ධම්මේහි අනුග්‍රහිතා චේතෝ විමුක්ති පලාචෝති චේතෝ විමුක්ති පල විමුක්තියාච පඤ්ඤා විමුක්ති හෝති පඤ්ඤා විමුක්ති පල විමුක්තියාච කියලා මහණෙනි යම් කෙනෙක් <clears throat> චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියන මේ දෙක මේ ජීවිතේ සාක්ෂාත් කරගන්න ඕනේ නම් ඒ පුදුල තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට පස් ආකාරයකින් අනුග්‍රහ කරන්න. ඒක තමයි ඒක තමයි අපි ඊයේ කතා කරගත්ත ධර්මයේමයි ශ්‍රී ලානුගයිතේ. අපි හික්මීමකටපත් වෙන්න වෙනවා. අපි විහිං <clears throat> ශික්ෂාපද ටිකක් අපි eh, පනවා ගන්න වෙනවා. අපි මේ නිදහස් චින්තනයට අනුව වැඩ කරන්න ගියොත් අපි වල්මත් වෙනවා. අපිට බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා විසින්, එතරට ගිය උත්තරමන් වහන්සේලා විසින් පනවන ලද සීලයකට ටික ටික යනකොට තමයි හීලාචාර වෙන්නේ. දෙක තමයි සුතානුග්ගහිතී. සුතානුග්ගහිතී කියලා කියන්නේ බණ භාවනා කරනකොට බණ අහන්න ඕන. කවදාකවත් eh, මේ තනියම මේ වැඩේ කරන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒක උපමාවක් විදිහට අටුවාචාර්ය වහන්සේලා සඳහන් කරනවා. සීලානුගහිතය කියලා කියන එක අපි ඊ කතා කරපු එක. සීල අපි සිල්වන්ත වෙන්න. සීලානුගහිතය කියන එක ලංකාවේ නිදර්ශනයක් විදිහට කියනවා හේංගොවිතං කරන මිනිස්සයා <clears throat> හේංගොවියා ඒ කැලේ බිඳලා ගිනි බින්දට පස්සේ ඒක මහදර කොටන් ඔක්කොම ගිනි තිබ්බට පස්සේ අර ඉතුරු වෙන පිච්චෙන්නේ නැති දඬුවට අර දඬුව අරගෙන දඬුවටක් ගන්නවා. දඬුවටෙන් තමයි අර ඉස්සරහට වැවෙන්න තියෙන භෝග වලට හානි කරන වනසත්තුගෙන් ආරක්ෂාව සැලසන්නේ. මේ සීල අනුග්‍රහිතය කියන එක අපි මාතුමත්ත්වේ වඩන්න බලාපොරොත්තු වෙනා වූ සමාධි ප්‍රඥා භාවනාවෙන් තනී වඩා තනවා වඩාගෙන ඉන්නා වූ සතිය සමාධිය වගේ ධර්ම අතුරු ආන්තරාවලින් පලිබෝධ වලින් තොර කරලා ගැටක් ගහලා රකින්නා වගේ කියලා කියනවා සීලය. එහෙම නැතුව කැලේමද මොන භෝගේ වැව්වත් සත්තු කන. එතකොට ගොවියට මොනවාක්වත් ගලා ගෙඩියක් අඩා ගන්න හම්බ වෙන්නේ නිසා දඬුවට අත්‍යවශ්‍යයි. අපි ඊයේ උදාහරණයක් අරගෙන ගත්තේ සීලය හරියට ඔපරේෂන් එකක් කරන්න ඉස්සලා ලෙඩාසී නැති කරනවා වගේ. <clears throat> ගොවියගේ පැත්තෙන් බලනවා නම් වටේට ගහපු දඬුවට වගේ. වැටවා. ඊගාට සුතානුගායිතේ පෙන්වන්නේ යාන්තම් වෙයි කාලේ බලලා ඇට දැම්මට පස්සේ ඇට පැලවිලා ආවට පස්සේ ඊ ගාවට එන ඉඩෝරයේදී සමහර විටක සමහර තැන් වලට වතුරක් කරන්න වෙනවා. වතුර නොයක් කෙරුවොත් ඒ පැලේ මුල් අල්ලගත්තේ නැත්නම් භෝගේ අලාපාග වෙනවා. අවශ්‍ය වෙලාවට වතුර දාන්න. අන්නේ වගේ තමයි අපි භාවනා කරනකොට වරින් වර වරින් වර මේ සූතය කියන එක, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඒ පිටට ඇහෙන්න සලසන්න ඕනේ. ඇහෙන්න සලසුවේ නැත්නම් ඒ තනි කර මේ භාවනා කිරීමෙන් පමණක් ඒ ප්‍රශ්න විසඳෙන්නේ. අපි මේක සාමාන්‍යයෙන් ධර්ම සාකච්ඡා ධර්ම දේශනා වශයෙන් සඳහන් කරනවා. එහෙම නොවුනොත් අපි තනියම කල්පනා කරලා මේක ගන්න බෑ. අනිත් එක සද්ධර්මයෙන් තොරව විවිධාකාර දෙන උපදේශ පටන් ගත්තොත් පටලවා ගන්න. අන්නේ දෙකෙන් නැතිවීම පිණිස තමන් තමන්ට තමන් ස්වාධීන බවක් ලබන්න නම් නාටකන තත්ත්වයක් ලබන්න බහුසුතකම තියෙන්න මේ බහුසුතකම කියන යමක් හිතට වැටිච්චාම ඒක හිතෙන් මැකෙන්නේ නැතුව හිතේ රඳා පවතින ගතිය සිහිය අපි මේ ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙන එනතන් ඔය භාවනා හඳුන්වා දීමේදී අපි මතු කරගත්ත සතිය කියන චෛතසිකයත් එක්ක කිච්චු නෑ කමක් තියෙනවා සතිය අප්‍රමාදය එලඹ සිටි සිහිය කියන එක ਸਰවචනසේ විස්තර කරන්නේ සරිතා අනුස්සරිතා චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතයි බොහෝ කාලයකට පෙර කරන ලද බොහෝ කාලයකට පෙර අහන ලද දේවල් නැවත සිහි කළ හැකි මෙනෙහි කළ හැකි තත්ත්වයක් තියෙන සතියෙන් හිටියොත් විතරයි එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් යම් කිසි කෙනෙකුට කියපු දෙයක් අහපු දෙයක් හොඳට මතක තියෙනවා නම් එයා ළඟ තියෙනවා මේ සතියේ එක ලකුණක්. අන්නේ සතිය නැතිනම් අපිට කොච්චර කොච්චර සුතමේ ඥාන ලැබුණත් ඒකේ එකතුවක් වෙන්නේ. කොච්චරද වහන කොච්චර ඇහුවත් ඒකේ ප්‍රයෝජනයක් ගන්න බෑ. ගොඩාක් දැනුම තිබුණාට ප්‍රයෝජන ගන්න. ඒ නිසා මේ සුතය අපි අහ මෙතන ඉන්න ඔක්කොමලා ගත්තොත් විශේෂම දැන් ලංකාව වගේ රටක් ගත්තොත් ගියන් අතර පුදුමාකාර ධර්ම ඥානයක් තියෙනවා. පත්‍ර කියවනවා, රේඩියෝ අහනවා, ටෙලිවිෂන් වල කියවෙනවා, බණ කියනවා අනන්ත අප්‍රමාණ දැනුමක් ඒ වුණාට ඕන තැනක විවෘත ධර්ම සාකච්ඡාවක් තිබ්බොත් මට මතක් වෙන්නේ ප්‍රශ්න හතරක් ආවා. චතුරාර්ය සත්‍ය වගේ. මැරිලා කාටරි දානයක් දුන්නොත් අනිවාර්යයෙන්ම ඥාතින්ට පින් සිද්ධ වෙනවද? ඔන්න එක ප්‍රශ්නයක්. හැමදාම අහනවා හැම කෙනෙක්ම අහන ප්‍රශ්නයක් හැමදාම උත්තර දෙනවා කවදාකවත් ඉවරක් වෙන්නේ. දෙක මැරිලා ගියාට පස්සේ අන්තරාභවයක් තියෙනවද නැද්ද මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන්ද බැරිද ගිහියන්ට නිවන් දකින්න පුළුවන්ද ඔය හතර තමයි හැමදාම අහන්නේ ඔය හතර තමයි හැමදාම උත්තර දෙන්නේ කවදාකවත් ඉවර වෙන්නේ කොච්චර දැනුවති වුණත් බාලාංශයක්වත් තාලාංශ මට්ටමක්වත් නැහැ කිසිසේත්ම මේ දැනුම ප්‍රායෝගිකවට දාගන්න දන්නේ මේ විදිහ අනාත කරන වල්මත් කරන දෙයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ අඳලා දීලා තියෙන ඉර. උන්වහන්සේගේ ඒ සුතය සර්වචනාංශයේ උගන්වන මේ සුතමය ඥානය හැම වෙලාවෙදීම උපනයන ගතියක් තියෙනවා. ඕපනයික ගතියක් තියෙනවා. ඊ ගාවට ඉහළ தත්තර තල්ලු කරන ගතියක් තියෙනවා. ඒක සද්ධාව කුසල ඡන්දයක් වඩපත් කරනවා. එනිසා ඔය චංකි සූත්‍රය වගේ තැන්වල උන්වහන්සේක පෙන්වලා දීලා තියෙනවා. ඒ කෙනෙක් කොහොමද මේ අතන මෙතන ගිහිල්ලා අහුලාගත්ත බණ කොටස් වලින් ආධ්‍යාත්මික ජීවිතයක්, භාවනා ජීවිතයක්, යෝගාවචර ජීවිතයක් තනා ගන්න කියලා. ඒ චංකි සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ සද්ධා ජාතෝ උපසංකමති. මේ පුද්ගලට සද්ධාව තියෙනවා. සද්ධාව තියෙන නිසා යා එක එකනා ගාවට එළඹෙනවා. උපසංකමණය කරනවා. උපසංකමන්තෝ පෛරුපාසති. ඉතින් ගියාට පස්සේ මේ පුද්ගලයා එක ටිකක් පෛරුපාසනය කරනවා. ඇඟලුම් කම්පාලා ටිකක් ඇසුරු කරන්න පටන් ගන්නවා. පෛරුපාසන්තෝ සෝතං ඕදාති කියලා කන නොමු කරනවා මේ මනුස්සයා මොන වගේ දේවල්ද කියන්නේ කියලා. ඔහිත සෝතෝ ධම්මං සුනාති. අනේ කන යොමු කරගෙන ඉන්නකොට ඒ තමයි ඇසුරු කරන මේ කල්යාණ මිත්‍යා හෝ සත්පුරුෂයා හෝ දේශනා කරන උදාහරණයේ තේමාව එහෙම නැත්නම් ඒකේ තියෙන සම්‍යක් දෘෂ්ටිය තේරුම් ගන්න. ඔහිත සෝතෝ ධම්මං සුත්වා ධම්මං දහරේති. ඊට පස්සේ මේ පුද්ගලයා මේ ධර්ම කොටස් හිතේ දරා ගන්න පොත් තුල ලියා ගන්න නෑ හොඳට කටපාඩම් කරනවා. දහතානන් ධර්මාණං අත්තංගුල පරික්කති. ඒ දරාගත්තා වූ ධර්මයේ පිරිසිදුර බලනවා. මේ අනිත් ධර්මත් එක්ක ගැළපෙනවද මේක මේ ජීවිතේ කරන්න පුළුවන් දෙයක්ද නැත්නම් මේ මිනිස්යා මේ ලාභයට සත්කාරයට කියන බණක්ද කියලා ඒක විමසන නෝනට ලක් කරනවා. දහතානන් ධර්මාණං අත්තංගුල පරික්කති. අත්තංගුල පරික්කන්ත සඳ චන්දං ජායති. අන්නේ අත් தত্ত্বය තමයි ලැබිච්ච ධර්ම කොටස හොඳට පිරිසිදුනකොට තමයි ඒ පුද්ගලයාට ඒ මේක කරබැලීමේ ආසාව කියන එක පහළ වෙනවා. ඒක කියන්නේ කුසල ඡන්දය කියලා. මේ සද්ධාව තව මට්ටමකින් මෝරණ එකයි. එහෙම නැති සද්ධාව කවදාකවත් ඒ පුද්ගල තැනකට යොමු කරවන්නේ. සද්ධාව කුසල ඡන්දයක් පාටපත් වුණාට පස්සේ තමයි මේ පින්වතුන් වගේ ඒ ගෙවල් වලින් වැත් වෙලා මුදල් පැත්තක දමලා ඇවිල්ලා මේ වගේ භාවනාවක් කරන්න ඕනේ කියලා තමයි යෙදෙන්නේ ඒ කුසල ඡන්දයකටපත් වුණාට පස්සේ තමයි. ඒ නිසා මේ සරුවඥ දේශනාවේ තියෙන සුතය සුතමේ ඥානයේ බහුසුත භාවයේ කවදාකවත් මිනිස්සේ අන්දබන්ද කළා නතර කරන්නේ තල්ලු කරන තල්ලු කරන තල්ලු කරන ඉදිරියට යනවා ඒ කරබැලීමේ ආදාවට එනකම් ඒක නිසා සුත්තමේ ඥානය නැත්නම් බෞද්ධ ඥානය නැති කෙනා දැනුම කොච්චර තිබුණත් ක්‍රියාවත් කරලා නැහැ තාම. බහුසුත භාවය කියලා අපි යමක් මේ නාටකන ධර්මයක් වශයෙන් ඉදිරිපත් කරනවා නම් ඒකෙන් අදහස් කරන්නේ ඒ බුද්ධිලා ඊට පස්සේ අතනින් මෙතනින් අහුලා අහුලා ඉන්නව නෙවෙයි ඒ දේවල් ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. අන්නේ ක්‍රියාත්මක කරන පටන් අරගන්න එකට අපි කියන්නේ කුසල ඡන්දය කියලා. අන්නේ කුසල ඡන්දය මට්ටමට ගිය කෙනාට ඒක සාර්ථකත්වයක් බාටපත් කරන්න නැවත නැවත නැවත බණ ඒක නිසා බණ ඇහිීම මේ ආධ්‍යාත්මික ජීවිතයකට ගාවක් අවශ්‍ය දෙයක්. අපි හිතමු යම් විදියකට යම් කිසි කෙනෙක් ළඟ විශාල දැනුමක් තියෙනවා තාම ක්‍රියාවත් කරලා නැහැ කියලා. අපි හිතනවා පීනීම පිළිබඳව. පිහිනන්ට කෙනෙක් හොඳට පොත්පත් කියවලා හොඳ දැනුමක් තියෙනම වතුරට බහැලා නැහැ. කවදාකවත් වතුරට බහැලා නැහැ. හැබැයි ඒක පිළිබඳව විශාරද දැනුමක් තියෙනවා. ඉතින් ඒ දැනුමෙන් ඒ පුදුලට වැඩක්. ඒ වගේ තමයි මේ සුතමේ ඥානය යම් කිසි කෙනෙකුට තිබුණට ක්‍රියාවත් කරලා නැත්නම් ඒ සුතමේ ඥානය නෙමෙයි මෙතන අදහස් කරන්නේ ਸਰවචනංශේ සඳහන් කරන විශේෂම සප්පුරුෂ සූත්‍ර වගේ තැන්වල යම් කිසි කෙනෙක් හොඳ බහුසුත වෙලා ඥාන ඒ කියන්නේ ශිල්ප දාන්නවා විශේෂ දාන්නවා ඊට පැවිදි වෙලා ඒ පැවිදි පිරිස අතර කල්පනා කරනවා නම් මම බොහොම බෞසුදයි. අනික් කට්ටිය මෙතන ඉන්න කට්ටිය මේ හම්බ කරගන්න කණ්ඩ දෙයක් නැතිකමට ඇවිල්ලා මහාන වෙලා කැමට ආපු කට්ටිය මම නම් එහෙම නැහැ. මම බොහොම බෞසුතයි. ඒක නිසා අනික් කට්ටිය පහත් මම උසස් කියලා. ਸਰවචන්ද කියනවා අසත්පුරුසයි කියලා. ඒ මනුෂ්‍ය අසත්පුරුසයි කියලා මොකද බෞසුත වෙච්ච ඵලියට කෙලස් කැපෙන්නේ නැහැ. බෞසුත නිවිච්ඡත්ව ඊට වැඩිය දක්ෂව රාග දෝෂ මොහ දුරු කිරීමේ කටයුත්ත නියැලෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා සරුවත්තරන්සේ සඳහන් කරන මේ බෞද්ධ භාවය හරීම ප්‍රායෝගික එකක්. ඒ ප්‍රායෝගික දකින්න කොහොමද අපි සාමාන්‍ය සද්ධාව කුසල ඡන්දයක් වාටපත් වෙන්නේ. ඒක නිසා බණ අහනකොට බණ කියනකොට විශේෂයෙන්ම මේ වගේ බණ භාවනා කරන පිළිසකට බණ කියනකොට ඒක මේ හුදු එක එකනාගේ ලාභ සත්කාර වැඩි කරන්නට මාන්නක්කාරකම් වැඩි කරන්න කරුණු කියලා දිනක නෙමෙයි කරන්න ඕනේ. කියලා දෙන්න ඕනේ කට්ටිය කරන දේ දියුණුවටපත් වෙන. එහෙම නැත්නම් ඊගාවට අර හැදීගෙන එන පැලවට වතුරක් කරනවා වගේ ප්‍රායෝගික කොටස් ටික තමයි කියලා දෙන්නේ. ආහනේ කියලා දීම සිදු නොවුනොත් වර්ධනයේ බාධා බාලයක් බාල වීමක් සිදු වෙනවා. ඒ නිසා එතනදී මේ ඉගෙන ගන්න කට්ටියක නැත්නම් භාවනා කරන අයගේ සුතමේ ඥානය පිළිබඳව ගුරුවරයාට 150ක වගකීමක් දෙනවා. ගුරුවරයා වග බලා ගන්න ඕනේ මේකට අවශ්‍ය දැනුම අවශ්‍ය වෙලාවට දෙන්න ඕනේ. ඒ වගේම ඒ අහන ඇත්ත බණ භාවනා කරන ඇත්ත මතක තියාගන්න ඕනේ. ඒ අවශ්‍ය තොරතුරු ලැබුණාට පස්සේ ඒක හොඳට හිතේ ධාරණය කරගන්න. ඒකදී ඔය ඥානාරාම ස්වාමීන් වහන්සේ ඒකට තවත් ටිකක් ඉංගියක් දෙනවා. එහෙම නැත්නම් කියනවා පරිසංගය යුතු කාරණාවක් මේ හැම කෙනාම කියන බණ අහන්න යන්නත් එපයි කියලා. විපස්සනාට අදාළ භාවනාවට අදාළ බණක් මිස ඔය ඔක්කොම හම්බ වෙන හම්බ වෙන පොත්පත් ඔක්කොම බණ අහන්න පටන් අරගත්තොත් ඒකත් ආයුධේ මොට්ට වෙන්න හේතුයි. ඒ නිසා යම් කිසි ප්‍රමාණයට බණ භාවනා කරලා යම් කිසි ප්‍රමාණයට බණ අහන කෙනා තේරුම් අරගන්න ඕනේ මෙන්න මේ බණ ඇහුවොත් මේක මේ ගමනට ඉදිරියට උදව් වෙනවා. මේ බණ වැඩක් නැහැ කියලා අන්නේ බණ අයින් කරන්නටත් වගකීමක් මේ භාවනා කරන පිරිස අතට යනවා. ඒක නිසා කල්පනා කරගන්න ඕනේ මේ සුතමය අපේ කියන මේ ශාසනය සඳහන් වෙන සුතය වගකීමෙන් කළ යුත්තක්. ඒ සුතය ආවට පස්සේ ඒක දරාගෙන ඉදිරියට මේ තන වඩාගෙන යන්න අපි කිව්වොත් මේ ආනාපාන සති භාවනාව කරනවා. ඉන්දිය වැකිලින් භාවනා කරනවා. සක්මන් භාවනාව කරනවා. එතෙන් ඉදින්දා වැඩ කටයුතු කරන වෙලාවේදී සතියෙන් ඉන්නවා. ඒක සඳහා කියපු බණක් නම් අනිවාර්යයෙන්ම ඒක කියලා දෙන්න ඕනේ. සති කියන්නේ මොකද්ද? කොහොමද කරන්නේ? කරපු කෙනා කොහොමද ඒක වටහාගෙන ගුරුවරට අපව කියලා දෙන්නේ කියන එක හරියට ඉරහැඳලා පෙන්වන්නවා. ඊට නොඇඳු බොහෝ දෙනා භාවනා කරාට කවදාකවත් ගොඩ එන්නේ ඒක නිසා ඔය මට මේ ගන්නපේ ස්වාමීන් වහන්සේ එතකොට ධම්මාචාරි විභාගයෙන් පහස් වෙලා මේ කියන්නේ පරියත්ති පැත්තෙන් හොඳට ඉහළට ආවිච්ච ආව කෙනෙක්. ඊට පස්සේ එතකොට මහසී සයිඩෝ ස්වාමීන් වහන්සේ මේ භාවනා වැඩ පිළිවෙල කරගෙන යනවා රට පුරාම පැතිරලා තියෙන මේ ශාන්තිය කියලා කියනවා මම ගිහින් ඉවරලා මේ ඉගෙනගත්ත ආමුදුරෝ දැන් භාවනා කරන්න ඕනේ. ඒක සාමාන්‍ය වෙන්නේ නැති දෙයක්. උගෙනගත්ත ආකම ආවට පස්සේ භාවනාවට පිළිමන අඩුයි. නමුත් මේ ශාන්තියේ ඒකට හැතම 40ක් විතර ඈත ගමක ඉඳලා මහා නගරයට ඇවිල්ලා ඉගෙනගෙන තියෙනවා. එන ගියාට පස්සේ මේ පිරිස දිහා බලනකොට භාවනා කරන පිරිස දිහා බලනකොට අනික් කට්ටිය පැවිද්දෝ මේ ආමුදුත් පැවිද්දේ කිසි කෙනෙක් නැතිලු පිරිසිදු කිසි කෙනෙක් නැතුළු විනය කරව කිසි කෙනෙක් නැතුළු නිසාධාරි ගොරෝසුලු කට්ටිය භාවනා යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒ ඇවතුම් පැවතුම් නැති නිසා හරිම විවේචනයකට අවිලා තියෙනවා මම මේ පරියත්ති කරපු මනුස්සයා නමුත් මේ පිළිසත් එක බලනකොට මේ යෝගාවචරය ගාව කිසි යෝගාවචර ගතියක් නැහැ කියලා හරිම විවේචනාත්මකයි මෙහෙම කරලා පුළුවන් ද මෙහෙම භාවනා කරන්න කියලා කොහොම හරි මේ සාංශිකේ තියෙන විවේචනාත්මක ගතිය නිසා උද්දච්ච කුච්ච වැඩිලා භාවනාව අල්ලන්නේ නිතරම පේන්නේ මේ මේ පිරිස මේකට යා වෙලා නැහැ මේ පිරිස කතා කරගෙන ඉන්න වැඩි මේ පිරිස පිටිසිටුවක් නැහැ කියලා සද්දේ මේ මේ ඇතුලේ ඇතුලේ සද්ද. ඊපස්සේ ඒ ස්වාමීන් වහන්සේගේ ගුරු ආමඳුරෝ තේරුම් ගන්න තියෙනවාට භාවන හරියන්නේ නැහැ කියලා. ඊට පස්සේ කියලා තියෙනවා උඹ උඹේ වැඩක් බලාගනි අනුගේ දේවල් වලට යන්න එපා කියන කීංකි කරාට පස්සේ මේ ස්වාමීන් වහන්සේ කියලා කමඨා සුද්ධ කරනකොට ගුරු ආමඳුරෝ කියනලු මට ඕනේ ඕක නෙවෙයි අහන්න මට ඕනේ කාරණා බැටින් කියවෙන්නේ නැහැ කියලා. ඉතින් මේ ආමඳුරෝ දන්නා තාලේ Taman දන්න දැනුමින් කියලා දුන්නට තේරෙන්නේ නැහැ. පස්සේ කිව්වලු මේ දවස්වල මහසීජාඩෝ කාන්තා පක්ෂයට කමඨාන් සුද්ධ කරනවා අහගෙන ඉන්නේ කියලා. කමඨාන් සුද්ධ කරනකොට අහගෙන ඉන්නේ කියලා. මේ ශාන්ති ගිහිල්ලා කමඨාන් සුද්ධ කරන පැත්තේ අහගෙන ඉන්නවා කියලා. අහගෙන ඉන්නකොට ඉතින් කමඨාන් සුද්ධ කරන්නට එන කට්ටිය පුළුවන් තරම් ඉතින් හරියයි බල්ලයි කතාවල් තමයි. කවදාකවත් භාවනාවේ මූල කර්මස්ථාය ගැන කතා කරන්නේ ඊයේ වෙච්ච දෙයක් හෙට වෙන්න තියෙන දෙයක් නැත්නම් තමන්ගේ පුරාජේරුවක් මොන්නම හරි කිය කිය ඉන්නේ චර මහජී සායට අල්ලිම කරදරයක්. කවදාකවත් ඕන දේ කියවෙන්නේ නැහැ. ඒ තමයි තාම ඉවසිල්ලෙන් කියනවලු. දැන් කොතනද හිත තියලා තියෙන්නේ මොකද්ද මූල කර්මස්ථානේ? මට කරුණාකරලා මූල කර්මස්ථානේ වැටේ නැහැ කියන්නේ. කිසි කෙනෙක් කියන්නේ නැහැ. කියන්නෙම මට මේ බඩේ එකක්මක් ආවා මට විශේෂ එකක්මක් ආවා මං ඊයර අර කවුරුට පතෝල ගෑවේ ඒකට ලුණු මදි වුණා ඒ නිසා රැයට නිින්ද කියන ඕව තමයි කියන්නේ සුමානයක් අහගෙන හිටියා ආනකොට මේ රාජ තේනවලු කමඨාන් සුද්ධතන ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ බොහෝම සුළු කාරණා ටිකක් බොහොම අත්‍යන්ත කාරණා ටිකක් නමුත් මේ යෝගාවචරයෝ කවදාකවත් ඒ මාත්‍රකාවට සාකච්ඡා කරලා කතා කරන්නේ ඊට පස්සේ ඒ ශාංශ ඇවිල්ලා සටහනක් ලියාගෙන කියනවා. මම යෝගාවචරෙක් විදියට කර්මස්ථානාචාර්යයට සන්තෝෂ වෙන්න මම මොනවද කිය යුත්තේ කියලා. ඊට පස්සේ ඒ ශාංශක දැන් කර්මස්ථානාචාර්යයකට අවුරුදු 40ක් කටයුතු කරනකොට අපි යන කාලේ ඒක බෝඩ් එකක් දාලා තිබුණා බිත්ති අලවලා. උඹ කමඨාන් සූත්‍ර කරන්න යනකොට නැත්නම් උඹ ගුරුවරයාට කතා කරන මෙන්න මේ කාරණාව කියපන්. වෙනේවා කියලා වැඩක්. වෙන මොනවා කිව්වත් ගුරුවරට කැති වැඩක් නැහැ. කහන් නිවේදනයක් වෙන්නේ නැහැ. මොකද්ද කියන්නේ කියන්නේ? නම් අසින් කියන අපි පිම්බි මැකිලිම කියනවනම් තමන් ඒ උදරයට හිත යොදාගෙන ඉනවා කියලා හිතමු. ඒතකොට පිම්බීම මතුවෙනවා. පිම්බීම මතුවෙනවා කියන එක කරන දෙයක් නෙවෙයි. ඉබේ සිදුවෙන දේ. ඒතකොට අපි අරමුණ වෙන්නේ පිම්බීමේ වැඩපිළිවෙල. එතකොට කියන්නේ කියලා කියනවා ඒ පිම්බීම ඇති වෙනකොට පිම්බෙනවා කියලා මෙනෙහි කරගන්න පුළුවන් වුණාද බැරිද කියලා. එක තමයි පිම්බීම අරමුණ බව මතක් කරගන්න. දෙක ඒ අරමුණ මතුවෙනකොට පිම්බෙනවා කියලා මෙනෙහි කරන්න පුළුවන් වුණාද තුන්වෙනි කාරණා තමයි පිම්බීම මතුවෙනකොට පිම්බීම කියලා මෙනෙහි කරා නම් වැටුනේ මොනවද කියන එක. එච්චරයි ඉල්ලන්නේ. ඊට පස්සේ හැකිලිම මතුවෙනවා. මට හැකිලෙන වෙලාවේ හැකිලීම කියලා මෙනෙහි කරගන්න පුළුවන් වුණාද? හැකිලීම පිම්බීමට වැඩිය මට වෙනස්ව වැටුනේ කොහොමද? අනපාරට කො එහෙමම කියකි ආස්වාසය මතුවෙනකොට Tamanට ආස්වාසය කියලා මෙනෙහි කරන්න පුළුවන්ද? පුළුවන් වෙනකොට මෙනෙහි කරනකොට ආස්වාසය එනකොට ආස්වාසය මෙනෙහි කරනකොට මොකද්ද වැටගොන්නේ? ඊට ප්‍රස්වාසය එනකොට ආස්වාසය අමතක කරලා සම්පූර්ණ ප්‍රස්වාසය මෙනෙහි කරන්න පුළුවන් වැටුනේ මොකක්ද? වම දකුණ කියලා මෙනෙහි කරගෙන යනකොට සක්මන් කරනකොට වම තියෙනකොට වම කියලා මෙනෙහි කරන්න තරම් හිත ඒකට යෙදිලා තියෙනවද? එතකොට වම තියෙනකොට වැටුනේ මොකක්ද? දකුණ කියලා කියනකොට දකුණ මෙනේ කරාද දකුණ කියලා වැටුනේ මොකද්ද කියලා මෙන්න මේ කාරණාවෙන් විතරයි කමටහන සුද්ධ වෙන්නේ. අනික් මොන જાති කතා කරත් ඒක කර්මත්තානතරයි කනකට ඇහින්නේ. ඉතින් මේක කියලා දෙන්න මේ කාරණාව ගෝලයට කියලා දෙන්න තමයි මේ අවුරුදු 7ක් භාවනා කරනවා අවුරුදු 3මාරක් මේ යන්නේ ඒකට. දවස් 7ක් භාවනා කරනවා දවස් 3මාරක් යන්නේ ඔකට. ඔන්න ඒ කාරණාව දන්නවනම් සුතේ කියලා කියන්නේ ඕකට. මේ භාවනා කරනකොට Taman අත්දකින්න දෙයි මේ ගුරුවරයා තේරුම් ගන්න. ඒ අත්දකින්න දේ මෙන්න මේ අරමුණයි කියලා කියන්න ඕනේ. ඉතින් මම ඒක මේ මේ හැවිල මම මේ පොත් ටික පරිවර්තනය කළා. කටියට බෙදලා දුන්නාට පස්සේ උංගව දෙනෙක් කිව්වා ඔව්ව ඕනේ නෑ මේ යෝගාවචරින්ට යෝගාවචරින්ට පටලවින සුළුයි. ඔය ගැඹුරු වැඩි කියලා. මොකද ගැඹුරු වැඩි හරි මොනවා හරි ගනුදෙනුවක් වෙන්න නම් සංනිවේදනයක් වෙන්න මේක වෙන්න ඕනේ කියලා. ඒකෙදී අපේ ඥානරාම ස්වාමීන් වහන්සේ මේක ටිකක් මුරුදු තාලෙට කියලා තිබුණා. උන්වහන්සේ මෙහෙමයි කියන්නේ අපි ඥානරම් සාංශුම්ගත පොත් ලියලා තියෙන ආනාපාන සම්බන්ධ කරලා ආස්වාසයේ මතුවෙනකොට මම දැන් ඉන්නේ ආස්වාසේ ප්‍රස්වාසේ නෙවෙයි කියන්ට මොනවද වැටේ ඊගාට මම දැන් ඉන්නේ ප්‍රස්වාසයේ නම් මේක ආස්වාසේ නෙවෙයි ප්‍රස්වාසයයි කියන්ට ආස්වාසයට සහ ප්‍රස්වාසයට අත්‍යන්ත වූ සුවිශේෂ වූ මෙන්න මේ ලකුණු දැකීම තමයි ඉස්සල්ලාම කායනුපස්සනාව කියලා කියන්නේ. ඒකට පෞද්ගලික ලක්ෂණ කියලා කියනවා. අත්‍යන්ත ලක්ෂණ කියලා කියනවා. එහෙම නැත්නම් සුවිශේෂී ලක්ෂණ කියලා කියනවා. නිසා අපි ඉස්සල්ලාම කරන්න හදන්නේ පොල් ගෙඩියක් කරන දෙකට බෙදලා මේ උල් පැත්ත මේ ඇස් පැත්ත කියලා දෙක දෙකට බෙදා ගන්නවා වගේ ආස්වාසිය ප්‍රස්වාසිය දෙකවල අත්දකින්න. ඇතින් බීම හැකිලිමේ වෙන් කළ අත්දකින්න. වම තියෙනකොට දකුණෙන් වෙන් කළ අත්දකින්න මේන්න මේ කාරණාව සාංශුද්ධ නම් කියාගේ භාවනා 150ක් ඉවරයි. අපි සාංශුද්ධ වෙලා බෑ ඒක හරියට ගුරුවරයාට කියන්න පුළුවන් වෙනවා. ඒ නිසා අද භාවනාව දැන් අද කාලේ කියන භාවනාව හරියට කම්පියුටර් මේ ඉගෙන ගැනීමක් වගේ හරීම තාක්ෂණිකයි. ඉතින් මේක සමහර විටක අකුරු දන්නේ නැති ගමේ උපාසකම්ලාට මේක මෙහෙම කියලා දෙන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. නමුත් මම කතා කරන්නේ එහෙම පිළිසකට නොවෙන නිසා මම හිතනවා කවුරුත් පොත්පත් දන්නව ඒකත් ඇත්ත නිසා මෙන්න මේ කාරණාවකට මෙන්න මේ දේවල් වලට මෙව හොඳට ලිඛිතව සටහන් කරගෙන නැවත නැවත උත්සාහ කරමින් කමඨාන් සුද්ධ කරන සෑම වෙලාවකම මේකට අපි පෙළඹිලා කටයුතු කරනවා නම් බොහෝම ඉක්මනට ගුරුවරයාත් එක්ක සම්බන්ධයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් මේක හරිය සරල ක්‍රමයක්. මේ බොහෝම ලේසි සරල ක්‍රමයක්. දිගින් දිගට යනකොට තමයි මේක සිද්ධ වෙන්නේ. මේ ළඟදි මට මතකයි ඔය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඒ නියුරොලොජිස්ට්ලත් එක්ක දලයි ලාම තුමාගේ තිබුණ සාකච්ඡාවක් තිබුණා. ඒතුමත් බොහොම ලක්ෂව කතා කරනවා මේ වගේ ප්‍රායෝගික පැත්ත නැතුව විපස්සනා කරන. එතුමා කතා කරා මුළු ලෝකෙම දැනුම කියන්නේ පෞසුත් භාවය කියලා කියන්නේ මොකද්ද? මේ වගේ පිරිසක් දකින්නකොට පිරිස ඔක්කොම වෙන් කරලා අඳුර ගන්න පුළුවන් ලකුණ දැනගන්න එක තමයි පෞද්ගලික ලක්ෂණ කියන්නේ. මෙයා පිරිමේ, මෙයා කාන්තාවක්, මෙයා කහ පාටයි, මෙයා සුදු පාටයි කියලා වෙන්කොට දැනගන්න පුළුවන් ලකුණ 100 100ක්ම දැනගන්න ඕනේ. එතකොට අපිට ඒක වෙන් කරලා අඳුරන්න පුළුවන්. මේක ගැඹුරට යනකොට මේ සියල්ල දෙනාම මිනිස්යෝ බවත් මේ සියලු දෙනාම පොදු ලකුණක් තියෙන බව තේරුම් ගන්න එකෙන් තමයි ගමන කෙලවර වෙන්නේ. බහුසුතකම කියලා කියන්නේ මෙන්න මේ ඉස්සල්ලාම දේවල් වෙන්කොට හඳුනාගෙන අන්තිමට ඒ සියලු දේවල් වල තියෙන සම ලකුණ හඳුනා ගැනීමයි අපේ මේ මුළු තේරවාදී කෙරෙන්නේ. අපි ආපෝ ධාතුව අඳුර ගන්නකොට අපි ආපෝ ධාතුව පටවි ධාතුවෙන් වෙන් කළ හඳුනගන්නේ කොහොමද? ආපෝ ධාතුවේ තියෙන වැగిරෙන සහ පිදු කරන ගතිය. තේජෝ ධාතුවේ තියෙන උණුසුම් සිසිල් ගතිය. පඨවි ධාතුවේ තියෙන බර ගතිය හැල්ලු ගතිය. වායෝ ධාතුවේ තියෙන කම්පන චංචල ගතිය. ඉතින් අපි පඨවි දැන් හුස්ම ගන්නකොට අපි කියන වායෝ පොට්ටබ්බ ධාතුව වැඩ කරන්නේ. එතකොට මේ හුස්ම රැල්ලේ නම් නැත්නම් හුස්ම නම් අත්දකින්නේ ඒක හැපෙනකොට තියෙන කම්පන චංචල ගති දකිනවනම් ඉතින් ගුරුවරයාටයි ගෝලයාටයි දෙන්නටම තේරුම් ගන්න පුළුවන් මේ යෝගාවචරගේ හිතේදීලා තියෙන්නේ වායෝ ධාතුවට. සමහරලාට උණුසුම් සිසිල් ගැටි ගැන කතා කරනවා. ආ එතකොට තේරෙනවා දැන් මේ වායෝ ධාතු කතාවක් නෑ දැන් යන්නේ තේජෝ ධාතු කතාවට. තව සමහර වෙලාවට මේ නහයෙන් ගඟක් ගලනවා වගේ නිකන් දියාරුවට ගලන ගතියක් මේක පිඩු කරන ගති තේරෙනවා. තව සමහරලාට බරගති හැල්ලුගති තේරෙනවා. අන්න ඒවා තේරෙනකොට ඒවා වෙන් කර දැනගන්න. ඒක හරියට ගුරුවරට කියන්න පුළුවන් නම් එතකොට අපි මේ ධාතු ලක්ෂණ වෙන්කොට දැනගැනීමේ ලක්ෂණය තමයි පුරුදු ඒක හොඳට පේන පේන දේවල් මේ මගේ නහය, එහෙම නැත්නම් මගේ ඔළුව, මගේ කට, මගේ බඩ නැතුව උණුසුම් ගති, කම්පන ගති, චංචල ගති ආදී වශයෙන් භාව ලක්ෂණ, ස්වභාව ලක්ෂණ. ඒ වගේ මම මාගේ කමෙන් තොරව පිරිමැදෙන ඇති උණුසුම් ගති කම්පන ගති දකින්න පුළුවන් නම් බොහෝම ඉක්මනට අපට මේ සම්මුතිය ඉක්මවලා පරමාර්ථය දිහාට යන්න. නිසා සුතය අනිවාර්යයෙන්ම සම්මුතියෙන් පටන් අරගෙන සම්මුතියෙන් කෙලවර වෙන දෙයක් වුණොත් ඒක අපි කියනවා ලෞකික දැනුමක් කියලා. බුදුජානනාථගේ දේශනාව තියෙන්නේ ලෞකික දේෙන් පටන් අරගෙන පරමාර්ථයට යොමු කරන්න. පරමාර්ථයට යොමු කරන්න උණුසුම, සිසිලස, කම්පන, චංචල ආදී මේ ස්වභාවික ලක්ෂණ ආස්වාස කරන වෙලාවදී ප්‍රස්වාස කරන වෙලාවදී පිම්බෙන වෙලාවදී හැකිලන වෙලාවදී පය තියෙන වෙලාවදී යනකොට එනකොට කනකොට බොනකොට තීරුම් ගත්තොත් අපි ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් සෑම සිද්ධියකම තියෙන මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන ධාතු ගුණ ධාතු ස්වභාවය අවබෝධ කරන්න පටන් ගත්තොත් මේක මගේ නෙවෙයි මේක ස්ත්‍රී පුරුෂ ගතියක් මේක නෑ හොඳ නරක ගතිය නෑ ධාතු ස්වභාවයයි තියෙන්නේ කියලා දැනගත්තොත් බොහෝම ඉක්මනට දැනුම පරමාර්ථ ධ්‍යාවට යනවා. පරමාර්ථ ධ්‍යාවට යනකොට වෙන්නේ උණුසුම් ගතිය ආවත් චිත්තක්ෂණයක් ඉඳලා උණුසුම් බව පෙන්නලා නැති වෙලා යනවා. සිසිල ගතිය ආවත් චිත්තක්ෂණයක් ඉඳලා සිසිල නැති වෙලා යනවා. කම්පන ගතිය ආවත් මොහොතක් කැවිලා කම්පන ගතිය පෙන්නලා නැති වෙලා යනවා. චංචල ගතිය ආවත්, නිසලෙන ගතිය ආවත්, වැగిරෙන ගතිය ආවත්, පිටු කරන ගතිය ආවත් පොඩ්ඩක් ඇවිල්ලා එයාගේ ධාතු ගුණය පෙන්නලා නැති වෙනවා කියන ඇතිවීම පැවතීම නැතිවීම ස්වરૂපය හැම ධාතුවටම සමානයි කියලා වෙලාවක තේරෙනවා. ඉස්සලා අපි දැක්කේ ධාතුන් අතර වෙනස්කම. බලාන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට වෙන්නේ මොකද මේ ධාතුන් වල තියෙන සම ලකුණක් පේනවා. හැම එකක්ම පොඩ්ඩකට මතුවලා නැති වෙලා යනවා. මේ එනවා යා ලකුණු පෙන්වන්න නැතිලා යනවා. අන්නේ පොදු ලකුණු දකින්න දවසට තමයි අපි ක්‍රමයෙන් මේ සුතමය ඥානය චින්තාමේ භාවනාමේ මට්ටමට නංවලා මේ සම්මුතියෙන් අපි පරමාර්ථය පැත්තට නංවන්නේ. ඉතින් මේකට අපි කමඨාන් සුද්ධ කරනවායි කියලා කියනවා, බණ කියනවායි කියලා කියනවා, ධර්ම සාකච්ඡා කරනවායි කියලා කියනවා. හැම එකෙන්ම කරන්න හදන්නේ පටන් ගන්නකොට දේවල් අතර තියෙන වෙනස්කම් දකින්න උත්සාහ කරන්න. ඊවදී වෙනස්කම් බලහන බලහන බලහන බලන ඉන්නකොට අන්තිමට වෙන්නේ මොකද්ද? මේ වෙනස් වෙන සෑම දේවල් වලටම සම ලකුණක් තියෙනවා, සාමාන්‍ය ලක්ෂණයක්. පොදු ලක්ෂණක් තියෙනවා. මොකද හැම දෙයක්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මේ කෙලින්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න අපේ හිත ලෑස්ති නැහැ. ඒ හිත රවට්ටලා අපි මොකද කරන්නේ? දේවල් වල වෙනස්කම් පෙන්ලා දෙනකොට අන්තිමට එතෙන්ට යන්නේ ඒක තමයි. අනිත්‍ය දුක්ඛ අනාත්මට යන්නේ ඒක තමයි. මේ සුතමේ ඥාණයෙන් කරන්න හදන්නේ. හැම ලෞකික ඥානයක්ම නැත්නම් ලෞකික විද්‍යාවක්ම මේ සම්මුතියෙන් පටන් ගන්න සම්මුතියෙන් කෙලවර වෙනවා. නමුත් මේ සර්වඥාන්සේ සඳහන් කර සුතමේ ඥානේ කවදාකවත් ලෞකිකයෙන් පටන් ගන්න ලෞකිකයෙන් කෙලවර වෙන්නේ ඒක නිසා ඒක කෙලවර කරන්නේ પરමාර්ථයට. මෙන්න මේ ගමනේදී ඒ භාවනා කරන කෙනාගේ රුචි අරුචිකම් වල වෙනසක් සිදු වෙයි. පෞරුෂත්වයේ වෙනසක් තියෙනවා. ඒ අතර තේරෙන්නේ නැහැ. හැබැයි තේරෙනවා නම් කරන හරියක් කරන්නේ ඔකට අකුල් හෙලන එක තමයි. නිසා ගුරුවරයාට තියෙන ලොකු වගකීමක් ඒ භාවනා කරන කෙනා අකමැති වුණත් ඒ අවශ්‍ය තැනට අරගෙන යන්න ඕන. ඒක ගෙනියන්නේ සුතමේම. ඒක ගෙනියන්නේ කියාදී වෙන. ඒ නිසා ඊගාව කාරණාවක් සරුවත්යන් සඳහන් කරන මේ නාද කරන ධර්ම වශයෙන් අපි එකක් කිව්ව සුහිලය දෙක තමයි මේ සුතමේ ඥානය තුන්වෙනි කතාව කරලා කියනවා කල්යාණ මිත්‍රෝ හෝති කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝ අනිවාර්යයෙන් මේ ගමන කල්යාණ මිත්‍රෙක් අවශ්‍යයි. තනියෙන් මේක හිතලා ගන්න බෑ. මේ කල්යාණ මිත්‍රයාගේ ಗುಣ පෙන්වන යම් තැනක සරුවත් ඥානයේ සඳහන් කරලා තියෙනවා දුක්දදන් දදාති දුක්කරං කරෝති දුක්ඛමං කමති කියලා. මේ කල්යාණ මිත්‍රයා වෙන කාටවත් දෙන්න බැරි දෙයක් දෙනවා කියන්නේ. දුද්දදන් දදාති වෙන අපේ අම්මලා තාත්තලා ගුරුවරු දෙමාපිය අපිට নানা ප්‍රකාර ආමිෂ සම්පatti දෙනවා. අපිට වෙනවා මහාර්ග සම්පatti කියලා. මොකද කල්යාණ මිත්‍යා දෙන්නේ එහෙම වස්තු වලට අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි. කවදාකවත් Tamanවත් අකමැති වුණාට අනිවාර්යයෙන්ම Taman දැනගෙන සංසාරයෙන් එකට වීමට අවශ්‍ය කරන මේ පණිවිඩය ධර්ම මාර්ගයෙන් කියලා දෙනවා. උපදේශ මාර්ගයෙන් කියලා දෙනවා. අමාරුම දීමක් තමයි දෙන්නේ. කොහොමද ඒක අපි ශාසනය සඳහන් කරන්නේ ගංගා දිගේ ඉහළට පීනන්ට උගන්වනවා. ගංගා දිගේ ඉහළට පීනන්ට උගන්වනවා. ඒක නිසා කල්යාණ මිත්‍යාගේ කටයුත්ත අන්තිමම දුෂ්කරයි. මොකද අපි සංසාරේ පුරාම කෙරුවේ තණ්හාවට එකතු වෙලා දේවල් රැස් කරන එක. ඒ ධර්ම න්‍යායෙන් කරන්නේ මොකද්ද? ඒක අනිත් පැත්ත හරවලා තියෙන දේවල් දීලා දාන. තියෙන මේ වෙන පැත්තකින් මෙහෙම කියන්න අපි මේ ශ්‍රද්ධාවක් ඇති කරන්න තමයි බණ කියන්නේ. ගෝක අමාරුවෙන් ශ්‍රද්ධාව ඇති කළ දෙන්න. ශ්‍රද්ධාව ඇති කරන්න ඉතින් මේ නානපකාර කරලා අන්තිමට කල්යාණ මිත්‍යා ගේනවා. ඔය හැම යෝගාවචරයකම ශ්‍රද්ධාව නැති වුණාට නොසලෙන තැනකට ගෙනියන්න වෙනවා. අසද්දේන කම්පතිටි සද්ධා බලං කියන එකට ගෙනියන්න. මේ සද්ධාව මුල් කරගෙන ගිහිල්ලා ඔය සද්ධාව නැති වුණයි කියලා නොසැලෙන තැනකට භාවනා මාර්ගයෙන් බණ මාර්ගයෙන් උපදේශ මාර්ගයෙන් කියන්නේ. කුසීතේන කම්පතිටි විරිය බලන් කියන විදිහට තමන්ගේ හිතට ආසාවෙන් ආයාසයෙන් රැස් කරගත්ත මේ වීරිය ශක්තිය කියලා ගන්නවා. ඒ වීරිය නැති වෙන වෙලාවක් එනවා ඒ නොසැලෙන්න. ඒක ගණන් ගන්න එපා භාවනා ජීවිතේම වෙනවා. කුසීතකමත් එයි සැලෙන්න එපා කියන විදිහට කුසීත භාවයට නොසැලෙන තැනට භාවනා මාර්ගයෙන් ගෙනියන්න. බණ මාර්ගයෙන් ගෙනියන්න. අපි සතියට කියනවා පමාදේ අප්‍රමාදී නමුත් භාවනා කරගෙන කරන යනකොට ගුරුවරයා කියලා දෙනවා දැනෙන්න අරිනවා පමාදේන කම්පතිටි තමන් පමාවට වැටිලා අප්‍රමාදී නෑ ඒ නොසැලෙන තැනට අනදාන යනවා මෙච්චර ආයාසෙන් ඇති කරපු සතිය නැති බව දන්නවා නු සැලෙන්න එපා කියන තැන අනදානවා ඊට පස්සේ අවික්ෂේපේන කම්පතිති සමාධි බලන. Taman බලාපොරොත්තු වෙන සමාධි කැළම ලැබිලා නැහැ. සම්පූර්ණ වික්ෂිප්ත භාවයක් එනවා. නමුත් එතන නොසලී ඉන්න හැටි උගන්වනවා. ඊට පස්සේ අවිජ්ජායන කම්පතිති පඤ්ඤා බලන් කියලා Taman තනිකර මෝඩයෙක් බව. සත්‍යයේ ප්‍රඥාව නැති බව. අස්පනා අපිට දකිද්දි නොසලෙන තැනට අනගානයක් වෙනවා. මේක කවදාකවත් නෛර්යානික සද්ධර්මිකින් මිස දන්නා කල්යාණ මිත්‍රයෙකුට හැර කාටවත් කරන්න බෑ. ඒ නිසා කල්යාණ මිත්‍යා දෙන දේ දුද්දදන් දදාති දෙන්න බැරි දෙයක් දෙන්න. දුක්කරං කරෝති. කරන්න බැරි දෙයක් තමයි කල්යාණ මිත්‍යා අපිට මේ කරලා දෙන්නේ. මොකද අපි අපි අපේ අභිරුචියට ගියා නම් අපි බදාගන්නේ සංසාරෙමයි. අපේ අභිරුචියට ගියා නම් අපි අල්ලන්නේ තෘෂ්ණාවයි. ඒ කල්යාණ මිත්‍යා හොඳයි ඒ තෘෂ්ණාව කැමති අත්තන්න තෘෂ්ණාව වෙනද පොරොන්දුවක් දීලා හරියට අර නන්ද කුමාරයාට දිවි ලෝකේ අඳ ගන්න ගිහිල්ලිවලා සුරංගනාවක් පෙන්නලා මතු කරලා දුන්න මේ ජනපද කල්යාණේ පුලුටු වැසිරියක් වායි කියලා. ඊට පස්සේ අහන බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය කියවලා බලන්න. මේ සුරංගනාවෙන් බලන්න කකුල් දෙක කොච්චර ලස්සනද කියලා බලන්න. පරවි කකුල්වා. කැමති නැද්ද නන්ද මේ වගේ සුරංගනාවියක් ලබන්න කියලා. නන්දහමලගේ කටේ කියලා වැක්කිරෙනවා. අප්පා ජනපද කල්යාණේ බලනකොට දාඩි දානවා ගඳ ගහනවා ඒක මහා නවතරෙන් කවරු ගැගිලෙන දෙයක්. සුවංගනාවියක් ගන්න තියෙනවනේ. එදා ඉඳලා Brahmacharya රකින්නේ මොකටේ? යනපද කල්යන ඇතැල්ලා සුරංගනාවියක් ගන්න. ඉතින් කට්ටිය තටමන කොට අහනවලු නන්ද මොකද බුදුහාමුදුර දෙන්නන් කියපු සුරංගනාවී හැබෙයිද? කොහොමද කළා බුදු නිවන් දක්කන? කොහොමද කළා නිවන් දක්කන? මේ දාන මාලිගාවට යන දවසේ හෙට රජ වෙන්න හෙට මල්ලි ජනපත කල්යාණිය බඳින්න හෙට යුවරජකම ලබන්න හම් වෙලා ඉතුනේ නන්දහමතුරා. ඔය සෞන්දරනන්දේ පොතේ එහෙම ටිකක් කියවන්න ලස්සනට කියලා දීලා තියෙනවා කොහොමද සතුටචනසන එනකොට මේ ජනපද කල්යාණේ නන්ද කුමාරයා ප්‍රේමාලිංගනේ හිටපු ඇති. කිසිම රාජපුරුෂයෙකුට එන්න බැරි කාමරයක් ඇතුළේ දෙන්න ආලිංගනේ ඉදලා ඉන්නකොට තමයි බුදුහාමුදුර වැටලා තියෙන්නේ. ඉතින් අර රාජසේවකයෙක් බොහොම බයෙන් කියලා දොරට තට්ටු කරලා ප්‍රයිවට් ඉන්න වෙලාවෙදි කියලා දෙනවා කරගන්න දෙයක් නැහැ සර්වඥාන්සේ වැඩියි. එතකොට නන්ද කුමාරට මොනවක්වත් කරගන්න විදියක් නැහැ මොකද මේ සීතාසුන් වරගෙන නැති ඉතර දෙකම මේ හම්බෙන්න හදන්නේ. ජහඩ ජනපත කල්යාණිට කිව්වලු මං ඉක්මනට එනවායි කියලා. ජනපත කල්යාණි කිව්වලු එතකොට පොට්ටුව තීතියලු හිටියේ. මගේ මේ පොට්ටුව වේලෙන්ට ඉස්සලා ඉක්මනට આવොත් මම නිරුවත් උඩුකයෙන් ඔයා කිප වැරද ගන්නවා. ගිග්ල ඉක්මනට එන්නේ කිව්වා. නන්දහම් දුර්ගේ පස්ස බල බලා සර්වඥාන්සේ ගෙට ඇවිල්ලා කිව්වා දාහනේ ටිකක් ලැබෙන විදිහට පාත්‍රය අතර දීලා පාත්‍රය අරගෙන දැන් නන්දහමතුතු දීලා පණගෙන යන්න ලැහැත්තුනේ අපව ජනපද කල්ලාරිය හම්බුනේ. මොකද පාත්‍රය ගත්තේ නැහැ. දැන් නන්දහමතුතු වෙල්ල පිටිපස්සට ආරවන මාලිගාව දිහා බල බල බුදුහාමතුතු පිටිපස්සට යනකොට නම් ජනපද කල්ලාරිය කියලා ගියත් හිමිනි වහා එන්නේ කිව්වා. මාලිගාවට යන කම්ම ගියේ මේ දැන් පාත්‍රය ගනි දැන් පාත්‍රය ගනි ආපහු එන්නේ. ඊට පස්සේ බුදුහාමර වාසනේ ඉඳගෙන අහනවා නන්ද මේ පැවිදි වුණොත් නරකද කියලා. ඉතින් කතා කරලා බෑ ගියේ. ආදී වහාම පැවිදි කරනවා. ඉතින් පාවක් භාවනා කරන්න ගියාම පාවක් මධ්‍යස්ථානේ ඇති හරියට දැනගෙනවා. ඇවිල්ලා දවස් 7ක් භාවනා කරන්න කියලා ඇවිල්ලා දවස් 3 යනවා කට්ටිය. ඒතර පාවක් සයිඩ් වහනවලු ජනපද කල්යාණේ වගේ පොට්ටුව තියලා තිබ්බේ වේලෙන් ඉස්සලා එන්නේ කියලා. ඒක දෙකතර යන්නේ කියලා. ඒ වගේ ප්‍රයත්න කළා තමයි බුදුහාමුදුරුවෝ ජනපද මේ නන්ද කුමාරයා පිළි කෙරෙන්නේ. මේ රහත් කෙරෙන්නේ. කවදාකවත් නන්ද කුමාරයාට ඕනකමක් තිබුණේ නැහැ. අර ජනපද කාලේ හරි අතාරින්න මේ අලුත් හදාගත්ත ගෙතනවල ගෙතන වැඩි ඉන්න මේ යෝර දෙකම අතාරින්න. නමුත් රජ වුණාට බුදු වුණාට පස්සේ රහත් වුණාට පස්සේ කට්ටිය ගිහිල්ලා අහලා තියෙනවා. දැන් මොකද කියන්නේ ජනපද කල්යාණේ ගැන? දැන් මොකද කියන්නේ මේ යෝර දෙකම ගැන? දැන් මොකද කියන්නේ මේ හදාගත්ත ගෙත නොගිය ගැන? හරියම ලැජ්ජයි නන්ද කුමාරයා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයාට දීපු දේ දුද්දදන්ත දාති. අම්මේකට තාත්තේකට හිතා ගන්න බෑ මෙහෙම බැලුවා නම් කියලා කියන්නේ ඇත්තටම අනදරයක් කියලා. මේ හෙට බඳින්න ඉන්න, හෙට ගෙටක වදින්න ඉන්න, හෙට රියොරදකම ගන්න ඉන්න කෙනාට මේ බුදුරජාණන් වහන්සේ දේව බුද්ධ රාජ්‍ය දීලා වදාළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වගේ කල්යාණ මිත්‍රෙක්ගේ වැඩ කටයුත්ත කියන්නේ දුද්දදන් දදාති. දෙන්න බැරි දෙයක් දෙන්නේ. දුක්කරං කරෝති කවදාකවත් සුකෘතයක් නෙවෙයි දුක්කෘතයක්මයි අමාරු දෙයක් තමයි දෙන්නේ දුක්ඛමං කමති ওই දේ කරන්න ගියාම මේ යෝගාවචරයෙන් ඒ ගෝල බාලයෙන් පුදුමාකාර දෙයියට අපෙන වචන කතා වෙනවා ඒ වගේම කාමභෝගී ඇත්තෝ හරියට විවේචනය කරනවා මොකද්ද මේ කරන වැඩේ තියෙනවා මානවයිති වාසිකම් උල්ලංඝනය කිරීමක් නේද අකමැති දෙයක් නේද මේ දෙන්න හදන්නේ මේ කොහෙද ගෙනියන්න හදන්නේ කියලා. නමුත් ඒ සියල්ල විඳ දරාගෙන අනේ මේ ලක්ෂයක් උත්සාහ කරනට එකෙක් නිවන් දකින්න කියලා හිතාගෙන පුදුම ඉවසිල්ලක් ඉවසන්න වෙනවා. ඒ කල්යාණ මිත්‍රයෙකුට. ඊට පස්සේ කියනවා ගුය්‍යමත්ත ආවි කරෝති. තමන් ළඟ තියෙන ඕනෑම හැකියාවක් අරගේ අවබෝධය පිණිස හෙලි කර දක්වනවා. මටත් ওই දේ වුණා මාත් කොහොම වුණා මෙන්න මෙහෙමයි ඔතෙන්දි කරන්න කියලා තමන්ගේ සියලු රහස් ඒ ශිෂ්‍යයාගේ අවබෝධය පිණිස හෙලි කරන්න කල්යාණ මිත්‍යා පෙළඹෙනවා. ඒ වුණාට ශිෂ්‍යයාගේ සියලු රහස් රකිනවා. ගුයමස පරිගුයදී ශිෂ්‍යයාගේ රහස් සියල්ල රකිනවා. තමන්ගේ රහස් සියල්ල ගෝලයට හෙලි කරනවා. ඒ මොකද මෙයාට විශ්වාසය ඇති කරන්නේ. ඒ වගේම ආපදාසුන ජාති කවදාකවත් ඒ ශිෂ්‍යයා අමාරු වෙන්නට පස්සේ අතාරින්නේ. හැම වෙලාවෙම මතක් කරලා තියෙනවා බුදු සරණයි, ධර්මයේ සරණයි, සංඝ සරණයි, තමන්ගේ සීල සරණයි කවදාකවත් හිත වට ගන්න එපයි කියලා ඒ ශිෂ්‍යයාට අවශ්‍ය කරන විදිහේ ශක්තිය ලබා දෙනවා. මෙන්න මෙවැනි කල්යාණ මිත්‍රයෙක් නැතුව මේ ගමනේ යන්න අමාරුයි. මේ ගමනේ මිත්‍රෙක් නැති වුණොත් අසරණයි. සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ මට හිතෙන්නේ බුදුහාමුදුරනේ කියලා ඒ සින්දු කියන්නේ ඔතන තමයි. ඉතින් හුඟව දෙනෙක් කෙවෙන කල්යාණ මිත්‍රය දැක්කට පස්සේ ඉතින් හෙට්ටු කරන්න පටන් ගන්නවා. අනින් ගොල්ලත් එක්ක දාලා සලකන්න පටන් අරගත්තා. ඒ ලැබිච්ච අවස්ථාවේ ප්‍රයෝජන ගන්න බැරි වුණොත් අනාථ වෙනවා. බහුසුද්ධ භාවේ නැත්තම් කල්යාණ මිත්‍යා හඳුනන්නේ නැත්තම් ඒක නිසා පොට්ටේකට හම්බෙච්ච මැණිකක් වාගේ. පය හැපුණාට කවදාකවත් අහුඳලා ගන්න දන්නේ ඉතින් සරුවචනන්සේ මතක් කරනවා මේ නාට කරන ධර්ම කියන දේවල් අහම්බයක් මේකේ තියෙන. නමුත් අහුල්ලලා Taman තුර ගත්තොත් තිනු. නොගත්තොත් ඒකට මොනවක් කරන්න බැහැ. කන්දරක සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඒකදී සරුවචනන්සේ ඈත දනව්වක විවේකීව සේනාසනයක ගත කරන වෙලාවක ඒ ළඟ අස්ව විකුණන අස්වැලෙන්දේ ඇවිල්ලා මේ අස්ස ගාලක් හදාගෙන ගත කරනවා. ඒ මනුස්සයා අටසිල් ලකින මිනිස්සේ සරුවචනanse ළඟ ඉන්නවයි කියලා සරුවචනanse ළඟට එනවා. ඇවිල්ලා කියනවා සාංශ මමත් පොය අටසිල් ලකින බොහොම බෞද්ධ කටයුතු කරන්නේ මම කරන්නේ අස්ස වෙලා දාමන් ඔබ වහන්සේට මේ මේ පෙනුමක් දෙනවා කියලා වන්දනා කරලා කතා කරනවා. ඉතින් සරුවචනanse බොහොම හොඳයි කියලා මේ මනුස්සයාගේ හිත බලලා මේ මනුස්සයාට කියනවා මේ බණ ටිකකට පළවන්න හදාගන්න. කියනවා කන්දරක බේසර් පේස් එකේ මනුස්සයගේ නම. මේ ලෝකේ මිනිස්සු හතර දෙනෙක් ඉන්නවා. ඒ හතර දෙනා පිළිබඳව අවබෝධ කරුවොත් දැනගත්තොත් ඒ ලෞකික ලෝකෝත්තර දැනුමට බොහොම උදව් වෙන බොහොම සුත්තමයේ වශයෙන් වැඩෙනවා. ඒ නිසා ඒ හතර දෙනයි ලෝකේ මිනිස්සු ඉන්නේ කියනකොට අර පේස කියනවා අවසරයි ස්වාමින් වහන්සේ අපි කිහිජවල කටයුතු කරන නිසා බොහෝ වැඩ සහිතයි අපිට එච්චර විස්තර සහිත බණක් අහගන්න අපිට වෙලා නැහැ ස්වාමීන් වහන්සේ මට යන්න අවසර දෙන්න කියලා. මාතෘකාවෙන් කියන එහෙනම් පේස්ට වෙලාව දැනගන්න දෙයි. ඉතින් මනුෂ්‍ය වැඳලා යනවා. යනකොටම ආනන්ද ස්වාමීන් වහන්සේ එතෙන්ද වඩිනවා. වෙන උපත්තානිට වඩිනවා පේස්ට. මේ මනුෂ්‍යයා මේ බණ ටික අහනකම් නතර වුණා නම් සෝවාන් වෙන්න පිංති වුණා. නමුත් කිවල් දොරවල වැඩ කියලා දාලා ගියයි කියලා. ඒත් ආනන්ද ස්වාමීන් වහන්සේ කියන අවසරයි ස්වාමීන් වහන්සේ ඒ මනුෂ්‍යයා ඔබ වහන්සේගේ ධර්මය අහලා ඒ ලබන්න තියෙන අවස්ථාව ගිල්හගත්තට මත්තර පහළ වෙන 5000ක් කල් පහත වෙන පහළ වෙන විනීජන සහගෙන අනුකම්පා කරලා ඒ බණ ටික මට කියන්නේ කියලා. පස්සේ උන්වහන්සේ මේ අත්තන්තප බයින්ත බයින්තප බයින්තාතප කියන මේ පුද්ගල හතර වර්ගය ගැන දේශනා කරලා තියෙන එක පොතේ බණ තියෙනවා. නමුත් පේසට මොකද උනේ? අනේ සාංශ මේ ගෙවල් දොරවල වැඩ තියෙනවා අතහැරලා දාලා කියනවා. මේ බුදුන් දැකලා පිණුම් පින සෝවානින්ද පින් ඇති ඇත්තෝ ඒක නිසා අපි තේරුම් අරගන්න මේ ක්ෂණ සම්පත්තිය කියන එක ඉතාමත්ම අහඹයක්. ඒක පන්නගතතර පස්සේ ඉතින් පශ්චාත්තාප වෙලා වැඩක් නැහැ. අන්න ඒක නොවීම පිණිසයි දරුවචාන්සේ කියන්නේ බොහෝ විට ලැබිච්ච දේවල් තව තවත් ක්‍රමයෙන් තනවා වඩාගෙන යන්න නාට කරන ධර්ම තමයි ඉස්ලාම සඳහන් කරන සීලවන්ත වෙන්න. එතකොට තමයි වඩා වඩා සිල්ලතුන්ට ඒ සීලය ගත කරන නැත්තඳ ඒ සම්බන්ධ වෙනකොට සම්බන්ධ වෙනකොට ඒ දුසිල්වත් පිරිසක් එක්ක ඉන්නකොට තියෙන වෙහෙස ඒකේ තියෙන ආදීනම තේරෙනකොට ක්‍රමසහ විදි තේරුම් අරගන්නවා සුසිල්වත් තුන් අතර සීමේ වාසිය. ඒ වගේම බහුසුත භාවයේ තියෙනවනම් ඒ හැම දිනාම දෙන ලනු කන්නේ. ඒ අතින් බලනකොට අත් භාවනා ලෝකේ හරිම අසරණයි. අද භාවනා ලෝකේ ඉන්න භාවනා ගුරුවරු උගා දැනුම අඩු කට්ටිය. ඒ වුණත් සහයම්බරු જાතියක් කියාගෙන විශාල පිරිස් නොමගල්ලා. මේ බුද්ධ ධර්මයේ විතරක් නෙමෙයි. ගොඩාක් ආගම් අද හැම ආගමකම අද භාවනා නැගිටලා තියෙනවා. පුදුමාකාර දේවල් තියෙනුනට අභාග්‍ය සම්පන්නයි මේ වගේ නෛර්යානික සීසත් ධර්ම කියන බෞද්ධයෝ පවා අන්ධව භූතව අරව පිටිපස්සේ යන්නේ රාහු බැඳගෙන. කොච්චර දැනුම තිබුණත් මෙලෝ හසරක් නැතුව වගේ දුවන්නේ. අන්ධයෝ වගේ දුවන්නේ. කිසියම් මේ ඉගෙන ගන්න දෙයක තියෙන ප්‍රායෝගිකත්වයක් දන්නේ නැහැ, නෛර්යානිකකමක් දන්නේ නැහැ. ඒක නිසා දැනුම වැඩි වුණාට කිසිම ලාභයක් එයත් ගන්න බෑ. මොකද මේ ධර්මයේ තියෙන මේ උපනායන ගතිය, එකින් එකට එකින් එකට yaadන ගතිය, මේක කරනකොට කරනකොට Tamanට වැටෙන ගතිය දන්නේ නැතිකම නිසා. ඒ කොච්චර දෝ කල්යාණ මිත්‍රෝ ඉඳද්දී ලාභයට සත්කාරයට ඒ ලේසි ලේසි තැන් වලට දුවනවා. සෞගතයන් සඳහන් කළ තියෙන මේ මනුස්ස ලෝකයේ ප්‍රමාණ කරන කියන එකක් තියෙනවා. ප්‍රමාණ කරනවා කියන්නේ තව කෙනෙක් මනින ක්‍රමය. ප්‍රමාණ සූත්‍ර කියලා එකක් තියෙනවා. උන්වහන්සේ සඳහන් කරනවා මේ ලෝකේ ඉන්න හැටි ඔක්කොමලා රූප ප්‍රමාණකාරයෝ. පෙනුමට තමයි දුවන්නේ. මොන දේ හරි පෙනුම ලස්සන නම් ඒක පිටිපස්සේ දුවන. අටුවාචාරින් වහන්සේලා සඳහන් කරන ලෝකේ ඉන්න ජනතාවගෙන් තුනෙන් දෙකක්ම පෙනුමට අපි දන්නවා චිත්‍රපටි ලෝකේ නළු නිළියෝ කියලා කියන්නේ වෙන දක්ෂකමක් නෙවෙයි පෙනුම විතරයි. ඉතින් ඒකට ඕනේ තරමක් ගෙවන්න ලෑස්ති මිනිස්සු ඕන ගාණක් ගෙවනවා. ඒ ටෙලිවිෂන් එකේ පත්‍රයේ තියෙන්නේ ලස්සන දේ විතරයි සත්‍ය ඕනේ නැහැ. නිසා රූප ප්‍රමාණය තමයි මිනිස්සයා මන්ද කරන එක දෙයක්. දෙවෙනි එක තමයි ගෝසා ප්‍රමාණය. ගෝසා ප්‍රමාණය කියලා රට්ටු කෑ ගහනවා නම් මේක හොඳයි කියලා ආයෙකනේ වහපියක් නැහැ ඒක පිටිපස්ස යනවා. පහෙන් හතරක් අහු වෙනවයි කියලා කියනවා ගෝසා ප්‍රමාණය. ගෝසා කියන්නේ අපේ රටේ දැන් කාලේ වචන කියනවා රැල්ල. ඉස්සලා රැල්ලට වැටෙනවා ඊගා රැල්ලට අහුවෙනවා. ඊට පස්සේ කන කෑමේ සීමාවක් නෑ. මම දන්නේ මේ පහුගිය අවුරුදු 30 විතර F2 අරගෙන ඉන්නකොට මේ භාවනා ශේෂ්ඨයේ විතරක් විවලෝපන කරන කට්ටියගේ වැඩ දිහා බලනකොට කොච්චර කඳු පිටින් කඩාන වටනත් එක එක්කත් පාඩමක් ඉගෙන ගන්නවත් නම් බාහක්නම් පේන්නේ නෑ. කොච්චර දෝ රහු බැඳගෙන යනවා වැඩි මාර්ග දිගේ සීමාවක් නෑ. ඒ මොකද මේ කට්ටිය කියන අතන හොඳයි කියලා. ආයිතිය. අර බෙලිගිරියක් වැදිලා තල්ලත්තක් උඩට කෑ ගහන්න ගත්ත හාවා. පැනගෙන පැනගෙන යන්න ගියාම මුළු කැලේම දෙක කරගෙන දුවන්න පටන් අරගත්තා. මේ අහස කඩන්න වැටෙනවා කියන්නේ. සිංහයා නතර කරලා ඇහුවේ නැත්තම් ආපහු අර ගන්න ගියේ නැත්තම් තාමත් දුවනවා. ඒ වගේ දුවමනක් තමයි තියෙන්නේ මේ ගෝසාවට. ඊගාට තියෙනවා ලෝක ප්‍රමාණ කියලා එකක්. ලෝක ප්‍රමාණ කියන රූක්ෂ ප්‍රතිපත්තිය රකින්න කට්ටියගේ හොඳයි කියලා බාර ගන්න කතියක් තියෙනවා. දුෂ්කර ප්‍රතිපත්තිය රකින්න කට්ටිය 10ට 9ක් අහු වෙනවා කියලා කියනවා. අන්තිමට තමයි ධම්ම ප්‍රමාණය තියෙන ලක්ෂයකට එක එකට තේරුම් ගන්න බෑ කියලා කියනවා ධම්ම ප්‍රමාණය. ඒ මොකද ඔය සුතේ සුතේ වශයෙන් අතර කවදාකවත් ධර්ම ප්‍රමාණය ගන්න බෑ තමයි යෙදෙන්න ඕනේ. තමයි භාවනා කරන්න ඕනේ. කිරියාවේ ප්‍රත්‍යක්ෂයේ ඉස්සර කරගෙන යනවනම් සර්වඥාන්සේ දේශනා කරන සූත්‍ර වල භාවනා කරන්න කරන්න කරන වටිනාකම වැඩි වෙනවා. ඒ වගේ මේක හරියට දැනගෙන රට්ටු හසුමකට යොමු කරන නොමකට යොමු කරන මිනිස්සු කල්යාණ මිත්‍යා දැනගැනීමේ ශක්තිය Taman තුලින් අපිට කවාගාවක් සරණක් ඉල්ලන්න බෑ. කවුරු ඉල්ලුවත් ලනුවක් තමයි තියෙන්නේ. අනාථ තමයි කරන්නේ. ඒ නිසා මේ සනාථ ධර්මයක ඉන්න නම් සීලවන්ත වෙන්න, සබහුසුද්ධ භාවයක් ඇති කරගන්න, ඊගාට කල්යාණ මිත්‍යා කවුද කියලා තේරුම් ගන්න. දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ තරුවචනාංශෙත් ඉන්න තැන ඒ ජේතවනාරාමේ අවුබස්සා කරේ හේවනේ භාවනා කරනකොට උන්වහන්සේට හොඳට වැටෙන්න පටන් ගන්නවා මේ පටිච්චසමුප්පාද ධර්මය. මේ හේතු ප්‍රත්‍යක් මිසක මේක පුද්ගලයක් ભેදයක් නෑ. මේ හේතුව නිසා මේ ඵලය වෙනවා කියන්නේ. ඊළ සර්වඥයන් සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ මිච්ඡර මේ අමාරුයි කිව්වට මේ Brahmacharya ජීවිතය ඔබ වහන්සේ වගේ කල්යාණ මිත්‍රයෝ ඇසුර කරලා බලනකොට මට පේනවා මේකෙන් බර හැල්ලුවේ 150ක් බර හැල්ලු වෙනවා මේ මුළු අමාරු Brahmacharya ජීවිතයේ උපඩ මිදම් බික්කවේ Brahmacharyan සෙය්‍යති ඉදන් කල්යාණ මිත්‍රතා කියලා. මේ අමාරුකමේ 150ක් බල ඇරෙනවා කල්යාණ මිත්‍යා දැක්ක දවසේ. බුදුහාම කියනවා අලං ආනන්ද අලං. ඒක තිබිච්චාවයි. ආනන්ද මෙහෙම ලියාගන්නයි කියන පොතේ මොකක්ද? 100%ක්ම Brahmacharya බර ඇරෙනවා කල්යාණ මිත්‍යා දැක්ක දවසේ. 150ක් නෙවෙයි. නිසා අපිට තියෙන ඉස්සල්ලාම ඒ ජීවිත පරිත්‍යාගින විට කල්යාණ වෙච්ච අඳුර ගන්න. හැබැයි ඒකට බුදුම ස්වාමීන් වහන්සේ මෙහිමයි කරකොල ගහන්නේ. Taman tamanට මිත්‍රයෙක් නෙවෙයි නම් කවදාකවත් කල්යාණ මිත්‍රයෙක් Tamanට හම්බ වෙන්නේ නැහැ. ඉස්ලාම වෙන්න ඕනේ Taman taman මිත්‍ර වෙන්න ඕනේ. Taman taman මෛත්‍රී කර ගන්න ඕනේ. මේ හම්බෙච්ච ඡන සම්පත්තිය, මේ හම්බෙච්ච මනුසාත්ම භාවය, මේ හම්බෙච්ච බුද්ධෝත්පාද කාලය, මේ හම්බෙච්ච ධර්ම ශ්‍රවණය, මේ හම්බෙච්ච පැවිද්ද දකින්න පුළුවන්කම කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන මම මොන තරම් වාසනාවන්තද කියලා තමන් පිළිබඳ හොඳ ප්‍රමාණකරණයක් ඇති කරගන්න. මෙන්න මේවා පිළිබඳ අඩුපාඩු තියෙන කෙනා කවදාකවත් කල්යාණ මිත්‍ර දැක්කට පේන්නේ නැහැ. ඉස්සල්ලාම තමන්ට අනේ මන් දැන් භාවනා කරන කෙනෙක් මන් දැන් වරුවක් ඉඳගෙන ඉන්න පුළුවන් කෙනෙක්, පැයක් ඉඳගෙන ඉන්න පුළුවන් කෙනෙක්, කමටහනක් තියෙන කෙනෙක්, සීලයක් තියෙන කෙනෙක්, සත්‍යයක් තියෙන කෙනෙක් කියලා මේ අපි මේ කරගෙන යන වැඩ පිළිබඳව අගයක් ආඩම්බරයක් Taman තුල පහළ වෙන්නේ නැත්නම් එවැනි කෙනාට කවදාකවත් Tamanට Taman මිත්‍ර වෙන්න බෑ කවදාකවත් කල්යාණ මිත්‍ර දකින්න බෑ. වප්ප ස්වාමීන් වහන්සේ සර්වඥාසි ඉස්ලාම් බුදු වෙලා එනකොට හිටු පස්සක මහණුන්ගෙන් කෙනෙක්. මේ පස් දෙනා මොකද කෙරුවේ? බුදුජානනාංශයේ කරුණාවෙන් මෛත්‍රියෙන් සුමාන ගාන පයින් ඇවිදලා ඒ බුද්ධගයාවේ ඉඳලා සාරණාත් යනකම් පයින් ගියා. ඊළඟ මේ පස් දෙනාට කිව්වා බණ ටිකක් අහන්න වාඩි වෙන්න කියලා. ගණන් ගත්තේ නැහැ. ඔබ වහන්සේ මේ අපිත් එක්ක භාවනා කරපු එක නම් මේ මොනවද අලුතෙන් බණ කියන්නේ. ඌ අපි දන්න බණ. ඒව අපිට අහන්න කැමති නෑ. ප්‍රොෆෙසර් කිව්වා නෑ නෑ මේ මාක මේ කියන්න යමක් තියෙනවා. නෑ නෑ නෑ යාළුවා කියලා කතා කරේ. තුන් සැරයක්ම බුදුහාමර බණ දේශනා කරන්න ගියා. තුන් සැරයෙන් ප්‍රතික්ෂේප කරා. ඒකට දැනගත්ත බුදුහන්සේ මේ කට්ටියට බණ කියන්න බෑ. මේ කට්ටියට විශ්වාසයක් පහළ වෙන්නේ. ඊට පස්සේ ඇහුවා මම ඕගොල්ලොත් එක්ක අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන වෙලාවේ කවදාකවත් මම ඔයත්තන්ට මම අලුතෙන් කියන යමක් තියෙනවා කියලා කියලා තියෙනවා. මම කවදාකවත් ඕගොල්ලන්ට ගහපා දීලා තියෙනවද? නෑ. ඇයි මට දෙයක් තිබුණේ නෑ ඒ වෙලාවට. එතකොට ඒ කට්ටියට මතක් වුණා මෙයා ශාක්‍ය වංශිකේ කවදාකවත් එහෙම ලාමක වැඩ කරපු කෙනෙක් ඒ කාලේ කවදාකවත් මේ කාටවත් බණ කියන්නේ ගියේ නෑ. ඊට පස්සේ බුදුහාමුදුර සංකනම් මට ඒ කාලේ මේ ආලෝක සංඥාවක්වත් තිබුණේ නැහැ. නමුත් අද යමක් තියෙන නිසායි මම ඔයාලට කියන්න තියෙන කෙනාට අරගොල්ල මූණේ මූණ බලන ආහෙනම් බණ ටිකක් අහමු කියලා බණ කිව්වා ධම්මචක්කසූත්‍රපත්ත සූත්‍ර දේශනා කළා. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් වුණා. දෙවෙනි දවසේ අප්ප ස්වාමීන් වහන්සේ සෝවාන් වුණා. බද්දී මහානාම අසජීවසින් පස්නම සෝවාන් වුණාට පස්සේ අනත්තලක්කන සූත්‍රයෙන් පස්නමම රහත් වුණා එදා ලෝකේ හය නමක් රහතන් වහන්සේලා හිටියා බුදුහාමුදුර පස්සකමයි. පස්සේ වප්ප ස්වාමීන් වහන්සේ අපවත් වෙන්න ගිහිල්ලා උන්වහන්සේ තේර ගාතාවක් සඳහන් කරන එකට අපදාන පාළිය තියෙන්නේ. පස්සන්තෝ පස්සති පස්සන්තං අපස්සන්තෝව පස්සති. නපස්සන්තං නපස්සන්ති පස්සන්තෝව නපස්සති කිය. උන්වහන්සේ සඳහන් කරනවා ඇසැත්තෝ රූප දකිත් ඇස්සැත්තන්ට අනික් ඇස්සැත්තු පේනවා. මට ඇස් තියෙනවා මට අනික් ඇත්ත. ඒ වගේම ඒ ඇත්තට අන්ධයාව පේනවා. මෙයා ඇස් ඇත්තෙක් බව දන්නවා මෙයා අන්ධෙක් බව දන්නවා. පස්සන්තෝ පස්සන්ති පස්සන්තං. පස් ඇස්සති කෙනාට ඇස්සති කෙනාව පේනවා. අපස්සන්තෝ පස්සති අන්ධයාවත් පේනවා. නපස්සන්තෝ නපස්සන්ති. ඇස් නැති මිනිහට පේන්නේ එයාට ඇස් තියෙන කෙනා පේන්නේ නැහැ කියලා කියනවා. අන්ධයාට තේරෙන්නේ මේ අසවලට ඇස් තියෙනවා කියලාවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා අවබෝධ නොකරපු එකනට කවදාකවත් අවබෝධ කරපු එකන පේන්නේ නැහැ. ඒකට ඇස් නැහැ. අන්ධයි. ඇස් ඇරිච්ච දවසේ නම් තේරෙන පටන් ගන්නවා අනේ අපි අපි හිතුවට කොච්චර දෝ මේ ධර්මයේ සජීවීව තිබිලා තියෙනවා. සත්පුරුෂය ඉඳලා තියෙනවා. අපි ලෑස්ති වෙන්නේ නැහැනේ. අපි ලෑස්ති වෙච්ච දවසේ බලනකොට ඒක පේනවා. ඒක ඉතිහාසගත වෙලා කියන මේ වප්ප ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශය ඇස්සත්තට තමයි ඇස් ඇත්තොයි නැත්තොයි දෙකම පේන්නේ. ඇස් නැති මනුස්සයාට Taman ළඟම ඇස් ඇති කෙනෙක් හිටියත් පේන්නේ. ඉතින් මෙවැනි අන්ධ භූත ලෝකයක තමයි සරුවචාන්සේ ධර්මයක් දේශනා කරන්නේ. ඉතින් දේශනා කරලා උන්වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. දකින දකින එකන ප්‍රතික්ෂේප කරනවා. අපෝ ඒ ගැඹුරු ධර්ම අපිට කරන්න බෑ. අපිට ඕන කරලා තියෙන මේ සාමාන්‍ය ලාමක දෙයකින් කියලා. නමුත් උන්වහන්සේ අරින්නේ පුළුවන් තරම් කර්ම කාරණා ගන්නවලා ඒ සෑම කෙනෙක්මගේ අනාථ භාවය නැති කරලා සනාථ භාවයක් ඇතිකරන්න ගිහිල්ලා මේ අපි ඉන්න අවුරුදු 2551ක් ගිහිල්ලා අපි ළඟට එනකොට මෙච්චර සජීවී ධර්මයක් තියෙන්න මොන්න තරම් සත්පුරුෂ පිරිසක් මේකට අප කැප වෙලා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්න ඇද්ද කියලා හිතන්න. තාම සජීවී ධර්මේ. මේක ගැන ඇහුවලු අනික් ආගම් වල. මේ බුද්ධ ආගමේ මේ වටිනා දේ දවසින් දවස දවසින් දවස විද්‍යාව දියුණුවෙන් දියුණුවෙන් ඔප්පු කරන්න බුදු ආමතුරුන්ගේ පිහිට කරනවා දැන්. දැන් වචනෙන් කියන කෙනා විද්‍යාව බුදුන් සරණයි කියලා. ඒක අප වැටෙන්න වැටෙන්න බුද්ධ ආගම ඔප වැටෙනවා. මේ අනිත් ආගම් වල ඇයි මේ වගේ ඒ සර්වබලධාරී නැත්තම් ਸਰුවඥාත්ව හිතියාන සාස්ත්‍රු වෙලා ඇයි ඔය කට්ටියගේ පොත්වල මේවා ලියවිලා නැත්තේ කියලා. බුද්ධ ආගමේ ලියවිලා තියෙන හොඟ දෙන කියවන්නේ නැහැ. ඒ උනත් ලියවිලා තියෙනවා. ඕන කෙනෙක් කළු පිළිබඳලා බැලුවොත් මේවා තියෙනවා එතකොට ඒකට කිව්වලු අපේ සාස්ෘණ වංශේ නම් සර්වඥතාඥානෙ තිබුණා අහපු ගෝලයන්ට ඒක තේරුණ නැති නිසා ඒගොල්ලෝ පොත්වල ලියලා නැහැ නැත්තම් අපේ කට්ටියත් අර වගේම දක්ෂයි කියලා නමුත් අපේ එකේ එහෙම නෑ අපේ එකේ පොත්වල ලිව්වේ රාතන් වහන්සේලා. උන්වහන්සේලා අවබෝධ කරලා ලියපු නිසා අපිට අද තේරෙන්නේ නැතුණත් කලු පිළිබඳලා බැලුවොත් තේරෙනවා. හැබැයි මේ කලු පිළිමැද්දට හරියන්නේ සතිය පිළිටවන්න ඕන. අප්‍රමාදීව භාවනා කරනකොට තමයි මේ ධර්මයේ තියෙන ගැඹුර ධර්මයේ තියෙන මේ මැණික් ඒ වටිනා දේවල් පේන්න පටන් ඒ කියන්නේ මෙතෙක්කල් නොතිබුණා කියන එක නෙවෙයි අපිට පොට්ට වෙලා අපි ඉඳලා තියෙන්නේ අපේ ධර්ම චක්ෂුෂය පහළ වෙන්න නම් ඒ කෙලෙස් කපන්න නම් සීලවන්ත වෙන්න ඕන සුතමේ ඥානෙ තියෙන්න ඕන යන පාරේ ඉන්න කල්යාණ මිත්‍රෝ කවුද කියලා අඳුනගත්තොත් විතරක් අපිට තේරෙයි අපි කොච්චර පෙරපින් කරලා ඇද්ද මේ වගේ වටිනා චිත්තක්ෂණයක් ලබන්නේ. අන්න එතකොට පහළ වෙනවා යෝධ බල යෝධ වීරිය එන ඕනම දෙයක් මැද ළඟන. යන්න පුළුවන් කියනකොට අපිට මේ ස්ත්‍රී පුරුෂ ගතිය අපිට අමතක වෙනවා. පැවිදි උපවිදි ගතිය අමතක වෙලා කලයුත්ත කිරීමේ ශක්තිය ඇති වෙනවා. මෙන්න මේකටයි නාත කරන ධර්ම කියන්නේ. එවැනි දෙයක් අපි උපවට ගන්න නැතුව, එවැනි දෙයකින් අපි පන්නර තියා ගන්න නැතුව අරක නෑ මේක නෑ චරුචුරු කාණ්ඩ පටන් අරගත්තොත් කවදාකවත් හිතන්න එපා සාක්‍ය පුත්‍රෙක් වෙන්න පුළුවන්. කවදාකවත් හිතන්න එපා සාක්‍ය දීතාවක් වෙන්න පුළුවන් කියලා. උනාච අපිට කියලා තියෙන්නේ සාක්‍ය සිංහෙක් වාගේ. සාක්‍ය දුහිත්වක් වාගේ. මේ ධර්ම අරගෙන අලංකාර වෙලා උපමට්ටම් වෙලා නාත කරන ධර්මයක් විදිහට සනාත කරන ධර්මයක් විදිහට ඉදිරියට ගියොත් මගේ වචනේ මං කියන්නේ ධර්මයේ ඒ විදිහට ආකල්පයක් අපි ඇති කරගත්තොත් සවැත් නුර ජේතවනාරාමේ සර්වඥාන්සෙත් එක්ක ඉන්නා වගේ තෙදක් අදක් තියෙනවා. ඒ නිසා භාවනාවක යෙදීගත කරන බණහන මේ පිළිස හිතා ගන්න ඕනේ. තාමත්ම කලාතුරකින් හම්බෙන අවස්ථාවක් අපිට හම්බෙලා තියෙන්නේ. ඇත්තටම කියනවා නම් අපේ නිවන් දකින්න මොන්නම දෙයකවත් අඩුවක් නැහැ. නිවන් දකින්න අත්‍යවශ්‍ය කරන දේ තමයි දුක අපිට ඇති වෙන්න තියෙන්නේ. මේකේ කවුරක් අපිට බෑ චෝදනා කරන්න අපිට දුක නෑ කියලා. ඇති වෙන්න දුක තියෙනවා නම් එච්චරමයි එකම අමුද්‍රව්‍ය තියෙන්නේ. ওই නෑ බෑ කියන දේවල් කෙලස් ගතිය. අන්නේ කෙලස් ටික අතහැරලා පැත්ත කර දැම්මට පස්සේ ඉදිරියට යන්න ශක්තියක් එනවා. ඒකට තමයි නාත කරන ධර්ම කියන්නේ. මෙන්න මේක උපවට්ටම් කරලා කියන්නේ නැතුව අපි මැරිලා ගියොත් ඉස්සරහට එන પરම්පරාවට කිසිම තරණක් නෑ අනාතයි. අසරණයි. ඒ නිසා අපිට තියෙන වටිනා යුග මෙහෙවරක්. අපි ළඟට එනකොට මේක යන්තම් ඔලුව උස්සගෙන අවිල්ල තියෙන්නේ. අපි ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනකොට ඒ මැත්තේ මරුණක් කමන්නේ. ඒ වෙනතු පොඩ්ඩක් හරි උපදාලා අපිත් එකකින් වැඩක් කරගෙන සාසනයටත් වැඩක් කරලා තිබ්බොත් අනිවාර්යයෙන්ම අපේ පිටිපස්සේ එන පිරිස් අපි ගැන සතුටු වෙලා මේක තවත් උපමට්ටම් කරන්න කියන නිසා මහසීසාඩගේ පොත්වල උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ මුළු බුද්ධ ශාසනයම පවතින්නේ සීල සමාධි ප්‍රඥා පුරුණ මිනිස්යාගේ පපු කැනැත්ත කියලා. ওই මහා විශාලට හදපු චෛත්‍යයකවත් අයියෙන් කරන මහා බෝධි පූජාවකවත් නෙවෙයි. අපි උත්සාහ කරමු අපිට මේ හම්බෙච්ච ජීවිතය අපි පුළුවන් තරම් මේ සීලෙන් සමාධියෙන් උපවට්ටම් කරගන්න නම් අනිවාර්යයෙන්ම මේ සතිය අප්‍රමාදයේ වඩාගෙන අපි කොහොමදත් මැරලා යන මේ ජීවිතය ඒ ජීවිත රත්නය වශයෙන් පූජා වේවා අපේ සීලය එන්නෙන් ආර්යකන්ත සීලයක් බවට පත් වේවා ඒ වගේම අපි අතර විශාල වගකීමක් ඉතුරු වෙනවා භාවනා කරන පිරිස අතර සමගිය තියෙනවා. සමග්ගාණන් තපෝසුකෝ. අපි කියන කෙනා බොරු කකුල් දාන්න මාතු දාන්න කිව්වොත් එහෙම බොරු වලව කපන්න පටන් අරගත්තොත් ඊට වැඩි දෙයක් නැහැ. නිසා භාවනා කරන හැම කෙනෙක්ම හිතන්න ඕනේ මේ කරන භාවනාව මගේ ශාසනය තමයි. නමුත් මේක සාසනික වැඩක්. මේක මේ සාසනික වැඩක්. ඒ නිසා මේ පොඩි දේවල් වලට චර්චුරු ගන්නවා. දරාගෙන ඉදිරියට යන්න ඕනේ මම කේන්ද්‍රිය ගාවොත් අනික් කට්ටියක් ඉදිරියට යනවා. කෙන්ජිරි නොගා මේ ශාසනික මෙහෙවරක් කරන්න කියලා ගියාම අර දරු බබක් ආව මඩට බඩට ආපු කුලකාන්තාවක් ඒ දරු ගැබ රකින්නේ මාතෘත්වය වෙනුවෙන්. වෛශ්‍යාවකට ඒක මා වද විලිලැජ්ජාව. කුලකාන්තාවට ඒක ලොකු නම්බුවක්. ඒ නිසා අපි වෛශ්‍යාවක් ගැබක් හටගත්තාම එයාකට මහා නරකක්. කුලකාන්තාවට දරු ගැබක් හටගත්තාම ඒක ලොකු වටිනාකමක් වගේ අපිට ඇවිල්ලා මේ අතට බාර දීලා තියෙන්නේ මහා වටිනා යුග මෙහෙවරක්. ඒ නිසා අපිට ආපු එක අපි කවදාකවත් අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි අනාථ කරන්නේ නැහැ අපි අනාථ වෙන්නේ නැහැ බණ භාවනා කරන එකට එකිනෙකා සමගිය ඇති කිරීමේ සමග්ගානන් තපෝසුකෝ කියන විදිහට මේ කෙටි කාලය තුල අපිට මේ සනාත ධර්ම තව තවත් සනාත කරමින් මේ ජීවිතයේදී මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙම ලබන්න පුළුවන් උත්කම උත්කෘෂ්ඨම සැප ලබා ගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදටත් ධර්ම දේශනාව මෙතනින් නැත කරන්න බලාපොරොත්තු වෙනවා සීල දිනාටම සනසීමු දා වේවා කියලා මම ප්‍රාර්ථනා 上次，你回来了，那你。